بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا وحبيبنا محمد وعلى آله وصحبه أجمعين ومن سار على نهجه إلى يوم الدين أما بعد ميادو دين سيهاي أدو سمتك وداين تبين مهاكم السلام عليكم ورحمة الله وبركاته අද මියදු මා ඒ මවුදුවකාගෙන් වාහක දෙක්කුමට්ටකා කණ්ඩායලිෆාවා මවුදුවකි උසූලු සලාසා කොම්මෙ මුස්ලිමක් වෙස් දෙනගන්නන් ජෙහේ තින් උසූලකා බෙහෙගොත ඒ මුස්ලිමක වෙජ්ජ මීහා මිතින් උසූලු දස්කුරමකි වාජිබුකම දෙනගතමකි වාජිබුකමේ mi tin usula behegotun ilmerim waragina foittaisi yuwafave enkamun ege kuru khulasa etia emme bekalunge kurimatiga hushala deveto masai masai quran emme furata mi tin usulu denega tunge kurin hataru masale denegannange wajihe etin usula behegotum wahaka dekkuma kuriga hataru masale denegannange wajihe ege tereng emme furata masale ki al ilmu engun මීගේ මුරාදකි මාරිෆතුල්ලාහි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මාරිෆා අල්ලාහ් සුබ්හානහු වතාලා දෙනගතුන් එකලාංගේ වොඩිගෙන් වාකන් එකලාංගේ වුජූදු ගවාකන් නේගි හැම එකකවදස් මුස්ලිමකන් නොවේ මූමිනකන් නොවේ අල්ලාහ් සුබ්හානහු වතාලා වුජූදු ගවාකන් එකලාංගේ වොඩිගෙන් වාකන් දෙනෙන් උගනේ එව්වස් මීහකන් මුස්ලිමකන් නොවේ emme furatamakamakki allah subhanahu wa taala ge ma'rifatu hasil kurun ekalaange bodigen waakan kalaange wujudu ga waakan denegatu miige terega allah subhanahu wa taala bodigen wani konta aku kamves engen jihe muslima kavwa komme mihaka allah subhanahu wa taala bodigen wa thamves engen jihe ekalaange bodigen wani konta aku kam අලුගොණ මෙන් රියාදවල් ඒ ෆරාතකම් මි අලුගන් කුරණි ගයිබුගවා ෆරාතකම් මි අලුගන් කුරණි අල්ලාහ් සුබ්හානහු වතාලා කලාංගේ මෙලකන් කරන්නේ කලාංගේ කීකොම් ෆරාතෙක් කලාංගේ වනී කොන්තා හොකන් දෙනගන්නන් එවජිහා එම්මෙ ෆුරතම කමකම් මුස්ලිමකු එම්මෙ ෆුරතම කමක දෙනගන්නන් ජිහේ කමකි අල්ලාහ් සුබ්හාන ව තාලාගේ මාරිෆත් එකලාංගේ වුජූදු ගවාකම එකලාංගේ බොඩිගෙන් වා තනා මිකන් දත් දෙනගතුම් රසූල් සමානුගේ අලොන්නවස් මිකන් තත්තන් එගේ මුස්ලිම් අලුන් අලුන්ගේ ගොතුග ඔළුණු මීහුන්නවස් මිකන්තත්තරන් අලංගේ එකම මියදු මුස්ලිමුන්නේ කියන් උලේ වරක් ගින බයකු ජාහිලු වෙෆාවා කමෙන් මේ අල්ලාහ් සුබ්හානහු වතාලා බෙහෙ මාරිෆා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මාරිෆා එකලාංගේ වොඩිගෙම් වා කමා එකලාංගේ වොඩිගෙම් වා තන් ගින මුස්ලිමුන්න කන්නේගේ මියදු එද්දුවහක අස්සාව වේකලක එකලේගේ ෆානුගේ අලු අංහිනක අලු අංහිනෙක්ගේ මූණු මතීගේ ජෙහි ei enage bakaritakum bakatte ziube jahaganeken gendiyama ziuba kiye wolf wolfen as enage bakaritakum bakatte jahaganeken gendiyama ena e bakarita balahattan kanda alafawa alo anhenage muunumatiga ena jehi mikam mihem wumun ena wala derawejje fahun derawegen rasulullah sallallahu alaihi wasallam ge arihan as ena midannawni allah ge rasulay තිමන්නෑ තිමන්නගේ අලු අංහෙනාගේ මූණුමතිගේ ජෙහිච්චේ එහෙන් කමුන් ඒගේ බදලුග තිමන්න බේනවනි එන මිනිවන් කුරුමෂය රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වකරණි අංහෙන් මෙහා යහ ගෙන්නාෂේ ඒනේකි මූමිනෙත්තෝ බෙල්ලම ඒ මූමිනු මූමිනු අලු අලකු මිනිවන් කුරුම් ඒග අස්ලු සවාබු අල්ලාහ් සුබ්හානහු තාලා වෆානි මූමිනු අලකු මිනිවන් කුරුම් එහෙන් වෙකන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ මූමිනෙත්තෝ බෙලුමට්ටකා mi hadis ful korbi ena gennaashe ehindu e sahabi ena genessi genama rasulullah sallallahu alaihi wasallam yang hemi ha sual kurawani aina allah allah ko bahe allah wodigen wani konta ko he ehindu yang hemi ha uda ishare ko fadennei fis sama allah wodigen wani udugaye den rasulullah sallallahu alaihi wasallam hadis ful kurawani man ana timan kalege fana ki ka ko he ehindu an hemmi hadannawani anta rasulullahi kalege fanaki Allahge rasulaya ehindu rasulullahi sallallahu alaihi wasallam ekale fanako sahabiyan hadisul qurawani a'tiqha fa innaha mu'mina e an hemmi ha miniwan kurashe ena ki hama kashawarum bes mu'mineke එම ඒනබ්බසෙන් කිච්ච අල්ලාහ් සුබ්හානහු තාලා බොඩිගෙන් වීතන් දෙසුවාල් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කුරවි ඒ අල්ලාහ් බෙහෙ ගොතුන් දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම බෙහෙගතු මි දෙකන්ත හුග මච්චන් ඉස්ලාම් දින් බිනාවෙ ගමන්නේ ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉර්ෂාත හුග මච්චහා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ ඉර්ෂාත හුග මච්චා මි දීන් බිනාවෙ ගමන්නේ එහෙන් කමු එකලේගේ ෆාන යාලෝ අන් හැම් මිහාය කුරි හැම එකනේ මේ දෙසුවාල් ඒ දෙසුවාලුගේ ජවාබ් රංගලවමු එකලේගේ ෆාන ඒ හදීස් වල කරවි හැම කරවරුම් බස් යන් හැම් මිහාය කි මුමිනකේ එහෙන් කමු එම්මේ ෆුරතම කමක algon men denegannan jeheni allah subhanahu wa taala behe goton ekalange bodige mani konta hukama ekalange wujudu ga waka da allah subhanahu wa taala bodige mani hain udu matiga wa khandegge matiga wa arshu arshuge matiga allah subhanahu wa taala bodige mani hain uduge matiga wa khandegge matiga wa arshuge matiga ekalange istiwaye bodige mani dunia උඩා දෙමෙදුග දුනිය ෆෙන්නම් මියොන්න උඩා දෙමෙදුග රාස්තායකි ෆස්සතේක අහරුග දිගු රාස්තා හැම දෙන් මියොන් උඩා දෙන් දෙවන උඩා දෙමෙදුග දිගු දෙමෙදුග රාස්තායකිව සම ෆස්සතේක අහරුග දිගු රාස්තාය ගොත කොම්මෙ උඩක අනෙන් උඩා දෙමෙදුග රාස්තායකි ෆස්සතේක අහරුග දිගු රාස්තා එගොතක් ගොස් ඒ හයිවන උඩුග මතීගවා කඬුගේ ෆුම්මිනුගාවේ සොරේ ෆස්සතේක අහරුග දිගු රාස්තා දතර කුරා මීහකු දතුරු පුරා මීහකු ෆස්සතේක අහර වන්දෙන් දතුරු කුරීම ඒ ඒ ඒ ඒරු ඒ ෆෝරා හිසාබක ඒ දුරුමින් වේ උඩා බිමා දෙමෙදුග අදි ඒ කඬුග ෆුම්මිනුග රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරබ්වනි අල්ලාහ් සුබ්හාන ව තාලාගේ අර්ෂ් වනි ඒ කඬුගේ මතී ගයේ ඒ අර්ෂු හිප්පවැගේ මියදු තිබ්බේ හතර මලායිකත යාරුෂු හිප්පවාගෙන් අරුෂු උෆුලුමට්ටකා තිබ්බේ හතර මලායිකතුන් එබේ කලුන්ගේ නම කම්මි කියනි හමලතුල් අර්ෂ් අරුෂු හිප්පවා මලායිකතුන් එබේ කලුන්ගේ නම කම්මි කියනි හමලතුල් අර්ෂ් ඒ හතර මලායිකතුන් qiyaamiddhoga arshu hippawane am malaikatun qur'anuga allah karun wa yahmilu arsha rabbika fawqahum yawma idhin samaniya qiyaamiddhoga arshu hippawane annane am malaikatun miyadu arshu hippawagen tibi hataru malaikatun ebe kalunge bodumina behe gotun rasulullah sallallahu alaihi wasallam hadis pul kurawani e kandoge fengando arani ebe kalunge tambi katta hamayesh ehem riwayat ek gannani ebe kalunge kakula hamayesh e kandoge fengando arani den ebe kalunge bodumin tasawwur kure e kandoge fummin uda bima demeduga miwa durumin ve e kandoge fumminuga ei fassate ka haruge dikurasta ඒ කඬුග මතීග අරෂු බෙහෙට්ටිගම් වනි ඒ අරෂු හිප්පවැගෙන් තිබ්බෙවි හතරු මලායිකතුන් ඒ අරෂුගේ මතීග අල්ලාහ් සුබ්හානහු වතාලා ඉස්තිවාය වඩිකම් වනි කුර්ආන් ක අල්ලාහ් වයිකුරවනි අර් රහ්මානු අලල් අර්ෂ් ඉස්තවා රහ්මාන් අල්ලාහ් සුබ්හානහු වතාලා වනි අරෂුගේ මතීගේ ඉස්තිවාය වඩිකම් දැන් කුර්ආනුන් එකලාගේ උඩුග වා කමුගේ අනෙත් දලීලකි තබාරක් සූරතුග අල්ලාහ් වහී කුරවනි أأمنتم من في السماء أن يرسل عليكم حاسبا فستعلمون كيف نذير තියබෑමිහුන් උඩුග එවා ෆරාත තියබෑමිහුන් බිරුණු ගන්නනි හෙයියේ ඒ ෆරායි තියබෑමිහුන්ගේ මච්චන් හිලාගේ වාර වෙස්සව ෆානකම තියබෑමිහුන් බිරුණු ගන්නනි උඩුගවා අල්ලාහ් ගුර්ආනුක අල්ලාහ් කරන උඩුගවා අල්ලාහ් එම්විම හුරිහා මුස්ලිමුන් ගබූල් කරන් ජන අල්ලාහ් සුබ්හානහු වතාලා වොඩිගෙම් වනි උඩුගා කම හුරිහා ෆරාතකුනු අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා ෆරාතෙග්ග වඩිගම් වාකම දාවා කුරුන් එයි අහ්ලුස් සුන්නත් වල් ජමාතුගේ අකීදා එන්නු සුන්නත් ජමාතුගේ අහ්ලුවරින්ගේ අකීදා එන්නු එයි කියේ අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා තනග්ග වඩිගම් වාකම බුනු එයි අෂ්අරි අකීදා අෂ්අරි මස්හබුගේ අකීදා එයි අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා තනග්ග වඩිගම් වාකම බුනු බයෙන් ඉල්මරින් එෆද බුනුන් එයි කුෆුරුගේ බහෙක්කම වෙස් විදාලෝ ෆේ බහුරි ඉමාම් බුඛාරි උස්තාද එයි ඉමාම් හම්මාද් රහිමහුල්ලාහ් ekadekfan vidalwani allah subhanahu wa taala ekalange udruga arshuge matiga wodigem waakama kiriti qur'anuga evani sifa kurawwafae kiriti qur'anuga allah subhanahu wa taala ekalange zaat fula sifa kurawwi kamaka inkar koffi mihaiki kafarek em allah subhanahu wa taala ekalange zaat fulan evani sifa kurawwafe ekalange uduga wodigem waakama hayvana uduge matigawa arshuge matiga Allah subhanahu wa taala wodigem waakan kalang kirti qur'anuge evani bayan korawwa adi hama efate adi hama efaten rasulullah sallallahu alaihi wasallam ge hadis basru takum sevani ekan sabitwa ehem vima ahlus sunnatuge ahlus sunna wal jamaatuge aqida yaki Allah subhanahu wa taala hayvana uduge matiga wodigem waak hurihatanegge wodigem waakama kannu අදි සූෆින්ගේ අකීදායන් ඒ අල්ලාහ් සුබ්හානහු තාලා හුරිහා තනෙක්ග හුරිහා එච්චෙක්ග වඩගෙන් වාකන් කබුල් කරමු ඒ සූෆින්ගේ අකීදාය වරන්නු බෑබයෙන් ඒ සූෆින්න කියයි මුස්ලිමුකම දවා කුරාබයෙන් කමකු මුෂ්රිකුන්ගේ තෙරෙන් බාබයෙන් එමිහුන එමිහුන් බුනා ගොතක හුරිහා එච්චකි අල්ලාහ් එම්මෙ ෆරතම එමිහුන් වස් බුනි හුරිහා ෆරාතෙක්ග අල්ලාහ් වේ දැන් ඒක හද්දු ෆහලාන් එමිහුන් දියයි එමිහුන් දෙම් ෆහම් බුනම් ෆෙරි හුරිහා එච්චකි වස් අල්ලාහ් එමිහුන්ගේ අකීදාගේ මිවා ලෆ්සකි ඉන්නල්ලාහ හාල්ලුම් ෆී කුල්ලි ෂයින් කල් මායි ෆිල් ඉනා ෆෙන් කම්වාර් තෙරේගවා ෆදායි අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා එච්චෙක් තෙරේගවේ හුරිහා එච්චෙක් තෙරේග අල්ලාහ් සුබ්හානහු වතාලා වේ එගොතන් එමි හම්බරනි ඉන්සාන ඉන්සානුම් වෙස් ඒනවසේ අල්ලාහ් තිමන්නවස් අල්ලාහ් මි ගහ කියවස් අල්ලාහ් තඹ කියවස් අල්ලාහ් හුරිහා එච්චෙක් අල්ලාහ් එමි හම්බස් එම්මේ ෆුරතම දාවා කුරි හතර ෆරාතුග අල්ලාහ් වාකමා එම්මෙ ෆහුන් එමිහුන්ගේ දවාවෙගෙන් දියයි හුරිහා ඉච්චකි අල්ලාහ් කම හද්දු ෆාණාගෙන් දියයි එහෙම අල්ලාහ් අහලු සුන්නත් වල් ජමාතුගේ අකීදාගේ මතීග මරුවෙජ්ජ මීහා නූනිස් වරුගෙන වන්නා අහලු සුන්න වල් ජමාතුගේ අකීදා ඒ සුන්නත් ජමාතුගේ අහලු වරින්ගේ අකීදා සුන්නත් ජමාතුගේ අහලු වරින්ගේ අකීදාගේ මතීග මරුවෙජ්ජ මීහක් ෆියවස් වරුගෙන වන්නා එහෙම මේ අකීදා අලගොණ මෙන් දෙනගන්නම් වී ehm mi aqida algon men denegannan vi ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಹುರಿಹಾತನಕ್ಕೆ ಒಡಿಗೆನ್ನುವೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಒಡಿಗೆಮ್ಮನಿ ಹೈವ್ವನ ಉಡುಗೆ ಅರುಷುಗೆ ಹೈವ್ವನ ಉಡುಗ ಮತೀಗಾವ ಖಂಡೆಗ್ಗೆ ಮತೀಗಾವ ಅರುಷುಗೆ ಮತೀಗ ಇಸ್ತಿವಾಯ ಒಡಿಗೆಂವು ದೆನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಇಸ್ತಿವಾಯ ಒಡಿಗೆಮ್ಮನಿ ಕೊಂ ಗೊತಕ ಎ ಸುವಾಲು ಏಯಿ ಇನ್ಸಾನಾಗೆ ಹಿತ ತಸವ್ವರ್ ನುಕುರವೇನೆ ಏಯಿ ಏಗೆ ಜವಾಬೆ ei ekalaange zaatu fula ekashigen wa gotaka ekalaange arshuge mati wodigen wani මේ අකීදා බහට්ටන් ජීහෙන් මේ අහලු සුන්නා වල් ජමාතු අකීදා කි අල්ලාහ් සුබ්හානහු තාලා ආශුගමති වොඩිගෙම් වේ එකම වොඩිගෙම් වා කයිෆියතෙන් එවස් මිහ කන්නේගේ එකලාංගේ වොඩිගෙම් වනි එකලාංගේ ආශුගේ මතීගේ එකලාංගේ ذات ෆුලා එකශීගෙම් වා ගොතක මේ අහලු සුන්නා වල් ජමාතුගේ ජවාබකි මේ සුන්නේ ජමාතුගේ අහලු වරින්ගේ ජවාබකි එකලාංගේ ආශුගේ මතීගේ වොඩිගෙම් වනි එකලාංගේ ذات ෆුලා එකශීගෙම් වා ගොතක එකන් අලගොණ්ඩෙන් එවස් මිසාලෙ ජහගෙන් වානේ wattaru bayan koggennuwan ta'wilu koggennuwan kayfiyatu bayan koggennuwan adi e sifa fula inkar koggen wesnuwan ekalaange arshuga matiga waakama inkar koggen wesnuwan eyam misal jahagen wesnuwan ekalaange arshuga mati innani mimeni gotakashe insana inna gotashe ehennu bunewen sababaki laisa kamithlihi shay'un qur'an ka allah wahi kurawani laisa kamithlihi shay'un ekalaange ya effada evvesechennuwe ekalaangiya effada evves ecce duniyaga no evves makhluqen ekalaangiya effada enno ekalaange istiwaay bodgen waagotan evves mihaka evves niindewen ekalaange zaat fula ekashigen waagotakan ekalaange inne ta'wil ko genwan ta'wil ko fiya ashari aqida vettigen daani inkar ko fiya wegen daani mu'tazilaange terega yam misal bayan ko fiya mushabbihange terega wegen daani mi hatta bes firqata bidwa veri firqata mu'tazila mushabbiha maturidiyya mi allah ge sifaflo taka behe gotun ikhtilaf gen gos ufe difa wa firqata ke bidwa ver firqata ke ege teriya wade gen dane mi bahusu ge teriya wade mi kantat taka inkar kofiya em allah subhanahu wa taala arshu ge mati wodi gen wakan algon men gabul kuran jehen ekamaku misal jaha gen nuwan ta'wil ko gen nuwan kayfiyat bayan ko gen nuwan adi inkar ko gen vesnuwan sifafulaka අලගොන්වෙන් පුනංචි හේනි ඉමාම් මාලික් විදාල විෆදා ඉමාම් මාලික මියකු සවාල් කුරි ඉස්තිවාය බෙහෙගොතුන් එකලේක ෆාන විදාල වනි අල් ඉස්තිවාඋ මඅලූමුන් අල් ඉස්තිවාඋ මඅලූමුන් වල් කයිෆු මජහූලුන් වස් සවාලු අන්හු බිදුඅතුන් වල් ඊමානු බිහි වාජිබුන් වර ෆුරිහමන් ඉල්මුරින් එකලේග ෆානුගේ මිබස් ෆුළු කවායිදෙක්ගේ ගොතුන් ඉස්තිමාල් කුරවවා ෆවනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මුරිහා සිෆෆුළු තකෙක්ග හැම ඒගොත් අල් ඉස්තිවා එකලේ ෆානු දාන අල් ඉස්තිවා මාලූමුන් ඉස්තිවා මි ලෆ්ස කියයි අරබින්ගේ තරේගේ ඒගේ මාන එගේ ලෆ්ස කියේ එකමක අල්ලාහ් සුබ්හානහු වතාලා ඉස්තිවා එවඩගෙන් වා ගොයි එවස් මියකන්නේගේ ඒගේ කයිෆියතු මජහූල නේගේ එවස් මියක වස්සවාලු අන්හු බිදාතුන් අද එකල එකලාගේ අවශ්‍යකමති ඉස්තිවාය වඩිකම් වා කයිෆියතා බෙහෙකුතුන් සුවාල් කුරුමකි බිද්වායකේ බිද්වායකේ වල් ඊමාන බිහි වාජිබුන් আদি එකම ඊමාම් වමකි වාජිබේකේ අල්ලාහ් සුබ්හානහු තාලා අශුකමති වඩිකම් වා කමං ඊමාම් වමකි වාජිබේකේ එහෙන් කමං අල්ලාහ් සුබ්හානහු තාලා ගුරිහා සිෆෆුලක මි කවායිද් ආස්ෆවනි මි කවායිදුල් මෙරින් ඉස්තිමාල් කරවාෆවන් එකලාගේ අයිප්පුළුවේ එකලාගේ අයිප්පුළුවේ එකම අයිප්පුළුවනි එකලාගේ ذات ෆුලා එකශීකම් වාගොත්තකන් හැම මිෆදායි al yadu ma'luma yadu ay ay ataki yemen nasingen atebuni mami kan ataki ekamaku wal kayf majhul allah subhanahu wa taala ga ipulu ege kayfiyat evs miha kanne ekalaanga ipulwani kihine ekam ekalaanga ipulwe kana ipulweswe va ipulweswe kana ipulweswe allah subhanahu wa taala va ipul de ipul ekalaanga vakan kirti qur'anun sabit allah subhanahu wa taala kirti qur'an ga wahi korwani bal yadahu mabsuutatan yunfiqu kayfa yasha' අදිකින් හේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දෙයයිප්පුළු තනවස් වෙගෙන් වේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දෙයයිප්පුළු තනවස් වෙගෙන් වේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ලෝෆුළු වස් වේ එකම අලගොන් මෙන් ඒ ලෝෆුළු වාකන් ගබූලු කුරන් ජෙහනි කිහිනේ එකලාගේ ذات ෆුලා එකශීගම් වාගොතක එකලාගේ ذات ෆුලා එකශීගම් වාගොතක ගබූලු කුරන් ජෙහනි එවස් මිසාලෙ ජහගෙනවා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ලෝෆුළු වනි මිවෙනි ෆදයක් උන්නේ මිවෙනි මීහෙක්ගේ ලෝ ෆදයන් නැතිවන්නගේ ලෝ එහෙනෙන්නු පුනේ වේ أي ليس كمثله شيء يعني جوابك ليس كمثله شيء وهو السميع البصير يكلان يا إفد افسچنوي الله سبحانه وتعالى إفد افسچنوي قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد يكلان يا إفد افسچنوي قل هو الله من سورة قسم الله سبحانه وتعالى إكوانته الله الصمد إفراتك يي එහෙම් ෆරාතකක් බේනම වඩගෙන් නොවා එහෙම් ෆරාත්තන් ඒ ෆරාතක් බේනම වඩගෙන් වාරස් කලාංගේ ලම් යලිද වලම් යූලද බෆාකලක් වස් දරකලක් වස් නොවා ෆරාතේ කලාංගේයි වලම් යකුල් ලහු කුෆුවන් අහද් අදිය කලාංගේ එෆද එවසෙච්චන් නොවේ එහෙම අහ්ලුස් සුන්නා වල් ජමාත් වකීදා අල්ලාහ් සුබ්හානහු වතාලා කීර්ති කුර්ආනු ගයා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතු ගේ කලාංගේ සිෆෆුල බයාම් වෙකෙන් අයිස් ෆවඤ්ඤා එයන් අලගොඬ මෙන් ඊමාම් වංජිහේන ইমাম ওয়ান জিহেনি কোঙ্গোতাকা আহলুস সুন্নাহ ওয়াল জামাতুকে মিহুন ইমাম বিগোতা এই ইয়াং ইবদস মিসালে বায়ান কুরমা কানুলা ইবদস কাইফিয়াতে বায়ান কুরমা কানুলা আদি এ ইবদস গোতাকা তাওয়িল কুরমা কানুলা আদি এ সিফাফুলা ইনকার কুরমা কানুলা migotak gabul kuran jehani bunan jehani dulun ekalange ai pulwe ekamak ekalange zaatu fulai kashigam wago takashe ekalange lo fulwe ei ekalange zaatu fulai kashigam wago takare ekalange faim pulwe ekalange zaatu fulai kashigam wago takare evves makhluqa ifada wegen nuwe මිගොත අකීදා හුන්න ජෙන අල්ලාහ් සුබ්හානහු වතාලා මී අල්ලාහන් ඊමාම් වකි එම්මෙන් වෙස් බුනේ අල්ලාහන් අහරමෙන් ඊමාම් වමේ අල්ලාහන් හරවෙන් ඊමාන් වම එම්මෙන් වෙස් බොනේ එකමකු මිකහල එවස් කමෙන් නුදානේ අල්ලාහන් ඊමාන් වකි මිහුරිහා කමෙ දෙනගතුන් අල්ලාහ බෙහෙගතුන් රසූලුල්ලාහ එකලාගේ කීර්ති ගුර්ආනුක දෙව්වාෆාවා මාලූමාතා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේගේ ෆානුගේ සුන්නතුක එකලේ ෆාන දෙව්වාෆාවා මාලූමා තස්දීගු කුරුන් එයි අල්ලාහන් ඊමාන් වමකි හැම එකනේ දුලුන් තිවන්න අල්ලාහන් ඊමාන් වම බුනුමකුන් නුෆුදේ මිහුරිහා කමකන් ඊමාන් වංචියේ අල්ලාහන් ඊමාමුගේ තෙරේගේ එබහිමනේ අල්ලාහගේ උලූහියතන් ඊමාමුන් අල්ලාහගේ රුබූබියතන් ඊමාමුන් අල්ලාහගේ අස්මා වස් සිෆාතන් ඊමාමු දෙම්මෙ මි බයන් කරමුනි අල්ලාහගේ අස්මා වස් සිෆාත් දැන් අල්ලාහ සුබ්හානහු වතාලාගේ රුබූබියත වෙස් ඊමාම් වන්ජේ රුබූබියතන් ඊමාම් වි මක්කාගේ මුෂ්රිකුන් වෙස් මක්කාගේ මුෂ්රිකුන් වෙස් රුබූබියතන් ඊමාම් වි අල්ලාහ් සුබ්හානහු තාලා කීතුගාන ගවහි කුරවා ෆාතික මානාග මෙවනි කලේග ෆාන එබෑම හුනා සුවාල කොබ්බල්ලා වාෂේ උඩුම් වාර වෙස්සවනි කාකුතෝ එමිහම් පුනානේ අල්ලාහ් මාරුවා දිරුවනි කාකුතෝ සුවාල කොබ්බල්ලා පුනානේ අල්ලාහ් රිසුකු දෙවනි උඩුම් කාකු හැ සුවාල කොෆිය පුනානේ අල්ලාහ් එහෙන් වීම රුබූබියත එබෑම හුන් එබෑ ඊමාන් වේ රුබූබියත කි තවහීදු බෙහිගම් වා තින්බෑ මනේ තවහීදුල් උලූහියා توحيد الربوبيه توحيد الاسماء والصفات متين توحيدا ايمان و ايفس ميحكو سوارගෙන වන්නාන ايفس මීහකු එම තෞහීදු එගෙන් ජෙහෙ මුස්ලිමකන් නොවැන තෞහීදු නේගේ තෞහීද් අල්ලාහ්ගේ එක්කවන්ත කුරුම් මිකන් නේගි මුමිනකන් නොවැවෙන් රසූලුල්ලාහ සමාදිස් වරුණ ගියාමෙද්ද හොක ස්වර්ග ගන්නානේ හැම එකනි මුඅහ්හිදුන්නේ වාකි තෞහීදු ගහළු වෙරින් එමිහුන් අදිෆාෆ කොෆවි නමස් නරකයාගේ එමිහුන්ගේ ෆාෆයන් එකශීගෙන් වාවරන් අසාබු දෙවවා ෆල්ලාහ් niruvvane ba mihun niruvva swarge waddavan ekamaku ei tauhiduge ahulwerin tauhiduge ahulwerin tauhiduge ahulwerin navani mitim wattaruge tauhid wengige emme foratama yani tauhidul uluhiyya tauhidur devana emme yani tauhidur rububiyya timwana emme yani tauhidul asma was sifat mitanga mi wagutumi bayan koronu tauhidul asma was sifat ei allah subhanahu wa taala kirti gurwanuge bayan korwa fa ekalanga ismu fulutaka ra sifa fulutaka আদি রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম কারিফান গ সুন্নাত গ বয়ান করবা ফা আল্লাহ গ ইসম ফুলতাকা রা সিফা ফুলতাকা এভস মিসাল যে হুমেন নেতি এভস কাইফিয়ত বয়ান করমেন নেতি তাওয়িল করমেন নেতি আদি ইয়াং ইনকার করমেন নেতি හිතුන් තෙදුකො කබූලු කුරුම් ඊමාමු එයි අස්මා වසිෆාතන් ඊමාමු මකි දැන් මේ බයන් කරන මිසක අල්ලාහ්ගේ අයිපුල අල්ලාහ්ගේ ෆෑම් පුල අල්ලාහ්ගේ ෆෑම් පුල වාකම් වෙසෙබයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරානි නරක කියාමෙද්ද හොග අන්නානේ හල් මින් මසීද් හල් මින් මසීද් එපදන් ගොවමු නරකයාගේ හයිද්දිහාස් ලගන් එයින් කොම්මෙ ලගනෙන් හිෆෙට්ට මට්ටකා තිබ්බාන කොම්මෙ ලගනෙක් ග හයිද්දිහාස් මලායිකතුන් හයිද්දිහාස් මලායිකතුන් ඒ නරක දුවමුන් අන්නානේ ගොවමු <coughs> හල් මින් මසීද් අදි ඉතුරුන් එබෙන් හේ අදි ඉතුරුන් එබෙන් හේ එහිඳු රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරානි අල්ලාහ් සුබ්හානහු වතාලා ෆයින් පුළ අලවානේ නරකයාගේ මතීග එහිඳු නරකයාගේ ಬಾತ ಗುಳಿ ಕುರುಜಹಿಲಾನೆ ಕುರುಜಹಿ ನರಕ ಫುರೇನೆ ಎಕ್ಕೋ ಎವಾಗುತುವ ದೆನ್ ನರಕ ವಿದಾಳವಾನೆ ಕತ್ ಕತ್ ದೆಂ ವೆಜ್ಜೆ ಮಿಹಾರ್ ದೆಂ ವೆಜ್ಜೆ ಫುರಜ್ಜೆ ಫುರಜ್ಜೆ ඒ අල්ලාහ් සුබ්හානහු තාලා වාදුව වඩිගම් වනි යාමෙත් දෝක නරක ෆුරාලව්වාන කමක ලා අම්ල අන්න ජහන්නම් කුර්ආන් ගල්ලාහ් ලා අම්ල අන්න ජහන්නම් තිමන් අල්ලාහ් යාමෙත් දෝක නරක ෆුරාලව්වා හුෂීමේ නරකවන්ත වෙරින් ගිනයි ගියාමෙද්දුක අල්ලාහ් සුබ්හානහු වතාලා ආදම আলাইහිස්සලාම වහී කුරවාන ඒ ආදමේ ස්වර්ගවන්තවරින් නරකවන්තවරින් වකි කුරාෂ නරකවන්තවරින් ආදම আলাইහිස්සලාම දන්නවානේ අල්ලාහ් කිතකුම් කිතං ඈ අල්ලාහ් කුරාන කොම්මේ එන්හා හකු නුවසතේක නුවදිහ නුවයන් නරකයරේ අනේ එක එකේ ස්වර්ගය නරකයක් ගින මිහුන් දානි නරකය කි බොඩු තනේ එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆා ෆුලතකන් ඊමාමු මෙදනේ අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෑම් පුලාලෝ වානේ තාංගයෝති එම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ෆෑම් පුළුවාකම් වෙස බැංගේ එම ඒ ෆෑම් පුළුවාකම් ගබූල් කරන් ජෙන හරවෙන්ගේ ෆෑ වාගොතකන්නු එකලාගේ ذات පුළා එකශීගම් වාගොතක ඒ අහ්ලු සුන්න වල් ජමාතුගේ අකීදා මේ අකීදා එගෙන් ජෙහෙන කොම්මේ මුස්ලිමකම් වෙස් දෙම්යෝති අල්ලාහ්ගේ රුබූබියත් ඒ තවහීදුර් රුබූබියත් තවහීදුර් රුබූබියත කි අල්ලාහ් සුබ්හානහු වතාලා කුරව්වා එම්මෙහා කන්තත්තහිගේ එකලාගේ එක්කවන්ත කුරු මිසාලක වාරවෙස්සෙවුම් මොනජ අල්ලාහ් සුබ්හානහු වතාලා කුරවවා කමෙන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අමලු ෆුලෙන් එයි වාරවෙස්සෙවුම් ආරම් බුණගෙන් නොවන මේ විලාගඬයේගේ ذاتුක වාරවෙහුණිය මේ විලාගඬයේගේ ذاتුක වාරවෙහුණිය වාරවෙස්සෙයි ෆරාතේක අල්ලාහ් සුබ්හානහු වතාලා මරුවා දිරුවා ෆරාතේක අල්ලාහ් සුබ්හානහු වතාලා උඩුන් රිසුකු දෙවවා ෆරාතේක අල්ලාහ් සුබ්හානහු වතාලා ගස් ෆලුවා ෆරාතේක අල්ලාහ් සුබ්හානහු වතාලා මේ රුබූබියතක මේ හුරිහා කමෙක් අල්ලාහ් සුබ්හානහු වතාලා එක්කවන්ත කුරුන් මුණගෙන් නොවන රිසුකු දෙව්ව දෙව්වි මෙවැනි මීහකේ මෙවැනි මීහකු ඇති ෆණ්ඩිතයක් උන්නේ තිවන්න මියද රිසුකු ලිබුණි එහෙම් මුණගෙන් නොවන එහෙම් මුණ ෆියා රබූබියතුගේ නශරියු කුරියේ රබූබියතුගේ ශරියු කුරි මක්කාගේ මුස්ලිකුම් වෙස් කුරින් දෙන්නම හදා මක්කාගේ මුස්ලිකුම් වෙස් වනි තවහීදුර් රුබූබියතන් ඉක්රාර වෙස් ඒකම තවහීදුර් රුබූබියතන් හැම එකන ඉක්රාර වමකුම් එමිහුන් ස්වර්ගයෙන් නොයි එමිහුන් නරකයාගේ හැම අබදුගේ අබදත් දෙමි තිබේ බෑ එකම ගවගෙන් දියයි එමිහුන් අස්මා වස් සිෆාත වෙස් ඉක්රාර වෙයි බෑවර සිෆෆුලතක රහමාන ය අල්ලාහ් කමං එමිහුන් කබූල් කුරි ගිනමීහු රහීම කි අල්ලාහ් කමං කබූල් කුරි මන්නාන කි අල්ලාහ් කමං එමිහුන් කබූල් කුරි බෑවර සිෆෆුලතක එමිහුන් කබූල් කුරි අල්ලාහ් එකම කෝ එමිහුන් ඒගේ සබබුම් බස එමිහුන් සුවරු ගන්නවයි කිව්වේ එබෑ මිහුන් ඉන්කාර කුරි තවහීදුල් උලූහියාය මිතන් වාගේ මිතින් තවහීදුගේ තෙරෙක් එම්මෙ තවහීදකන් උලූ ඉන්කාර කුරි කමුක වියස් එනයි කි කාෆරන් එන සුවරු ගන්නවන්නා මක්කාගේ මුස්ලිමුගේ මෙතුග ඛිලාෆ හිඟි මස්සලේ කි තවහීදුල් උලූහියා තවහීදුල් උලූහියා කි එයි අල්ලාහ් සුබ්හාන ව තාලා කුරවේ එම්මහ අලකන්තතෙක් අල්ලාහ් එක්කවන්ත කුරුම් එයි තවහීදුල් උලූහියා කි නමාදු එකලංගේ ખાලිස් කුරුම් zakat එකලංගේ ખાලිස් කුරුම් රෝද එකලංගේ ખાලිස් කුරුම් හජ් එකලංගේ ખાලිස් කුරුම් නදරු බුණුන් එකලංගේ ખાලිස් කුරුම් mi hatta hatta wes alokanta alokanta kuran jehna allah subhanahu wa taala e alo evves alokamakun allah subhanahu wa taala yang hakkuwegen wa evves alokamakun evves minwaren ehem faratakan alafinama ena allah subhanahu wa taala ge uluhiyatu ge sharihu koffi uluhiyatu ge sharihu koffi la ilaha illa allah mi kalima alokanda memves kiyagen mitibi la ilaha illa allah mi kalima kimi tauhidul uluhiyya ge kalima මේ කලිමෙන් ඉකරාර වගෙන් අලගොඬම ඉස්ලාම් දිනුක තිර මේ වන්නනි මේ කලිම කියාගෙන් අලගොඬ මෙන්න හුරිහකම බකුරේ එව්වස් කමන් හරාමෙන් නොවේ නමාද වෙසිතන් එරියා කුරණි රෝද වෙසිතන් එරියා මිහිෆනි zakai වෙස් නුදේ එකම කුලා ඉලාහ ඉල්ලල්ලාහ කියාගෙන් මෙති මක්කාගේ මුෂ්රිකුන් ලා ඉලාහ ඉල්ලල්ලාහ නුකි අබූ තාලිබේ අල්ලාහ් සුබ්හානහු වතාලා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හවාල කුරේ ෆරායි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බලා බොඩ කුරවි ෆරායි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙමෙ ලෝබි වඩා ගන්නයි ෆරායි අබූ තාලිබ කලිෆානක බොඩු බේබේ ෆුළු එකලේක ෆානවස් ලා ඉලාහ ඉල්ලල්ලාහ් විදාලන් නොවි එකලේක ෆානුගේ කුරීගේ ශිරකුගේ දිනුගේ මතීක කලේක ෆානස් අවහාරයෙන් දෙ කීවේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරවි එකලේක ෆාන මරන් අරා වඩා ගන්නවි හිඳු අබූ තාලිබ් මරන් අරා වඩාගෙන විහිඳු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලිෆාන් ගාරහ වඩාගති එලකොත එක අබූ තාලිබ් ගාරහුග තිබ්බැවි අබූ තාලිබ් ගාරහුග තිබ්බ අබූ ජහල් අබූ ජහල් වස් බොඩති මන් ශිරකුගේ බොඩති බොඩති මීහුන් තිබි එක අබූ තාලිබ් ගාරහුග එලකොත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඒ බොඩ බේබේ ෆුලායි ලා ඉලාහ ඉල්ලල්ලාහ් ෆතන් කියාෂ මි කලිම විදාල වාෂේ කියාමෙත් දුවහුග කලිෆානුග හග්ගුග හුජ්ජග්ගාමි කොද්දෙව්වා හුෂීමේ කලිම විදාල වාෂේ ekam bod yo evvara rasulullah sallam takrar kuravya bod bebe fola kalima kiwa ekam kono ei kiwegen abu talib nge ben hame kani kalima kalima kiyagen salam evanya dulung evago to kiyam veno abu talib kalima suwaruge wadda suwaruge wannana kama rasulullah sallam vidalwani hadis fol kuravani bod bebe kalima fol kiyare ඒරුම් ගියාමෙද්ද ඔක අල්ලාහ් ගහසරතුක හුජ්ජෙක් ගාමින් කොත් දෙවවා හුෂි. කලේක් ෆාන් ස්වර්ගෙද්ද මට්ටක අල්ලාහ් ගහසරතුක ඉහ්තිජාජ් කරවවා හුෂීමේ හැම එකනේ කලිම විදාල මරවගෙන් දාශ කලිම විදාලන ඒ කලිම හැම එකනේ දුලුම් කියාගෙන් ඉස්ලාම් වේවේ කමුගවී නම ස්වර්ග වන්නාන කමුගවී නම අබූ තාලිබ් එදුවහුගේ කලිම කීස් ඒකම නුක්ලා අබූ ජහල් එවස් නෝ කම එකනි දුලුම් කියාගෙන සලාම වන්නම අබූ ජහල් එවස් කි මක්කාගේ එවස් මුෂ්‍රික කලිම නු කි කිව්වගෙන් ඒ කලිම කියා ෆිය මෙහුණන් එබැංගේ එබෑ මෙහු කුරන් ජෙහෙ කන්තත්ත දූ කොල්ලන් ජෙහෙ කන්තත්ත එකම කාලගොණ බෑ මුස්ලිමුන් නකන්නේ මියදු දුනියගේ මෙවුලේ මුස්ලිමන්නක අබූ ජහලන් එඟුණ වරබ්බස් ඉස්ලාම් දින්නේගේ අබූ ජහලන් එඟුණ වරබ්බස් එම හිතාම කුරන් ජෙහ මස්සලේ අබූ ජහලන්ගේ බැංගිය කලිමා කියාෆියා කුරන් ජෙහ කන්තත් ඒකම අලගොන්න කන්නේ අලගොන්න මිතිවෙනි ලා ඉලාහා ඉල්ලල්ලාහ් කියාෆියා ස්වර්ගේ වන්නාන කමුගේ යකින් කෝ මුනාෆිකුන් වස් කියේ කලිමා ලා ඉලාහා ඉල්ලල්ලාහ් එමිහුන් අද නමාද වස් කුරි නමාදෙන් වස් අලා රෝධ බරාබරන් ඒකම කු නරකයක එම් අඩීග එමිහුන් දෙමිති බේනකම ගුරුවාන කරත් එම කලිම කියන් හැම එකන සලාමතෙන් වාන එවසින්සන ඒ කලිම වාජිබ කුරා කන්තත්තකෙන් එබහුරි ඒ කලිම ඒ කලිම කීම ඒ කලිම යට්ටක අදා කුරන්ජේ ෂරත්වක වෙසබහරි කලිම වාජිබ කුරා කන්තත්තේ කොබෑත එම්මේ ෆරතේ කලිම වාජිබ කුරාන් තකි එම්මේ ෆරතේ මේ දුලුන් ඒ කුරා දුලුන් කියුම් අල් කවුලු බිල් ලිසාන් දුලුන් කියුම් එම්මේ ෆරතේ මේ වත් والتصديق بالجنان hitun eti tasdiu kurun wal amalu bil arkan adi gunawantakun amalu kurun mi tinkanta furihama wange wajihe dulun kiyumaye ku eti hitun tasdiu kurun je la ilaha illallah ge mana neengi e tasdiu kurwen kihine emme furatam la ilaha illallah ge mana algona wenna neengi hituka kihine to tasdiu kurani la ilaha illallah mi tauhiduge kalima la ilaha illallah emme fortama huriha ilahuwantakan nafimi qurani එමන ලා ඉලාහ අලුකම් වෙවුන් හග්ගුවගෙන් වා එහෙන් එවස් ඉලාහ කුනුවේ ඉල්ලල්ලාහු අල්ලාහු මෙනුවි එම හුරිහ ඉලාහුන් තංග බෑවරු මක්කාගේ මුස්ලිම් වල කොංගේ කුරීලා අල්ලාහ් කුරානුගේ එවහි කුන අජාලුල් ඉලා අජාලුල් ආලිහත ඉලාහම් වාහිද ඉලාහුන් තකෙක්ගේ වාහකයොත් ඉලාහුන් තංගේ බති මුස්ලිම්ගේ ඉලාහුන් එකමකු ඒ ඉලාහුන් තහුගේ ඉලාහුවන් තක නෆී කොෆා හැම එකනි ඉලාහවන්තකන් අල්ලාහ සාබිත කුරීම ඒරුන් එවනි තවහීද ඒරුන් එවනි තවහීද අල්ලාහ කීත කුර්ආනක වහී කරවනි ෆමන් යුමිනු බිල්ලා අල්ලාහ සුබ්හානහු තාලා කීත කුර්ආනක වහී කරව ආයතුගේ මානාක මෙවනි අල්ලාහන් ඊමාන් වේ තෝගූත කුෆර් වෙජ්ජියා ෆකද් ඉස්තම්සක බිල් උර්වතිල් වුස්කා ලම් ෆිසාම ලහා එම්මෙ ෆරතම් මෙවනි අල්ලාහන් ඊමාන් ام فرتم يعني الله إمام فمن يكفر بالطاغوت كافر فمن يكفر بالطاغوت ويؤمن بالله فقد استمسك بالعروة الوثقى لا انفصام لها තෝගූතන් එම්මෙ ෆුරතම කාෆර්වා මිජේනි කුරීග ලා ඉලාහා ඉල්ලල්ලාහ් ගේ මි වාගොතකි එම්මෙ ෆුරතම මුරිහා ඉලාහුවන්තකන් එහෙම් ෆරායිත්තකුන් නෆී කොෆ්ෆා දෙන් අල්ලාහ් සාබිත කුරීම තවහීදන් වාන හැම එක මිහාර අහරමන අල්ලාහ් අහරමගේ ඉලාහ කි අල්ලාහ් එහෙම් බුනමකුන් තවහීද කන්නවාන ei ehem farate vesena ki ilaha kabun ekashigem ve ehem bunima ekamaku ehem huriha faraittaha kun ilahuwantakan nafiqoffa den allahan ilahuwantakan sabit kurima eti evani tauhida hama ifada mitagas togutak kafarwe allahan iman vejjia faqad istamsaka bil urwatil wusqa lam fisama laha ena ehifi warugada vegenwa ulakegge yak kendumenwe ekmane ki ena asluge kalimage ehifi tauhidwa kalimage ehifi erun ena togutak kafaru emme furtama togutak ikobat togutak ilmer midal wani togutak ei Allah kiyaman veve gotak kiyaman veve komme farate ಅಲ್ಲಾಹ ತಬಾವನ್ ಜಿಹೆ ಗೊತ್ತ ತಬಾವೆವೆ ಕೊಮ್ಮೆ ಫರಾತೆ ಅಲ್ಲಾಹಂ ಅಳಕಂ ಕುರವೆ ಗೊತ್ತಂ ಅಳಕಂ ಕುರವೆ ಕೊಮ್ಮೆ ಫರಾತೆ ಏ ತೋಗೂತಕಿ ಏಯ್ ತೋಗೂತಕಿ ಅಲ್ಲಾಹಂ ಅಳಕಂ ಅಲ್ಲಾಹಂ ಅಳಕೊಂಬೆವೆ ಗೊತ್ತಂಗೆ ಅಳಕೊಂಬೆವೆ ಕೊಮ್ಮೆ ಫರಾತೆ ಅಲ್ಲಾಹ ತಬಾವೆವೆ ಗೊತ್ತಾ ಅಲ್ಲಾಹ ತಬಾವಾನ್ ಜೆಹೆ ಗೊತ್ತ ತಬಾವೆವೆ ಕೊಮ್ಮೆ ಫರಾತೆ ಅಲ್ಲಾಹ ಕಿಯಮಂತರಿಕಂ ಅದಾ ಕುರಂ ಜೆಹೆ ಗೊತ್ತಾ ಕಿಯಮಂತರಿಕಂ ಅದಾ ಕುರವೆ ಕೊಮ್ಮೆ ಫರಾತಕಿ ಏಯ್ ತೋಗೂತಗಿ ಏ ಕಹಲ ಹುರಿಹಾ ತೋಗೂತಕ ಕಾಫರ್ವೆ ಹಮೇಕನೆ ಅಲ್ಲಾಹಂ ಈಮಾನ್ ವೆ ಜಮೀಹ ಏನಯೆ ಮಿ ಕಲಿಮಾಗೆ ಹಿಫಿ ಮಿ ಕಲಿಮಾಗೆ ಮಾನಾಗೆ ಹಿಫಿ ಏನಯೆ ಎಮಿ ತೌಹೀದಕಿ ಕಿಯಮಂತರಿಕಂ ಅಲ್ಲಾಹಂ ಅದಾ ಕುರಂ ಜೆಹೆ kiyamanterikamen ehem faratakan ada kokgennuar Allah tabawan jehe gotan ehem evves mihaka tabawegennuar Allah birwetiwan jehe gotan ehem evves farataka birwetiwegennuar Allah ngalakon kure jehe gotan ehem evves faratakan alakon kokgennuar mi tauhidaki mi mi kalimage maanai ki la ilaha illallah එහෙම මෙම මේ කලිමයන් එබජිහේ ෆොරතම දුලුම් කීමායක හිතුන් තස්දීව කුරන් හිතුන් තස්දීව කරවැනි මීගේ මාන රංගලන් එංගිගෙන් hitun tasdiu kuruma fahuga gunawantakun abajihe yang amal kuran timai gunawantakun amal kuran abajihe la ilaha illa ilaha illallah ge macca bingalanje e la ilaha illallah ki binga ege macca den imarak kurave imaran e tirangalwani hennun kamakunu dan imarak kuruma ki amal kurun la ilaha illallah dulun kiyomakun suwarugen wannan ei shaytanaage warabbodu maliyen ei ಕರಿಯಂತಿ ಅತಿವಿ ಶಹಾದೆ ಕಿಯಾಗ ಶೈತಾನ ದೇ ವರಬ್ಬಡು ವಸ್ವಾ ಹೆಂಗೆ ಕರಿಯಂತಿ ಅತಿವಿ ಶಹಾದತು ಕಲಿಮ ಕಿಯಾಗೆನ್ನೆ ಕಲಿಯಂ ನಮಾದು ನುಕುರಿಯಸ್ ಮಸ್ಸೆನ್ನೆ ತೆಗಿಯಾಮಿದ್ದ ಹೋಗ ಸ್ವರ್ಗವನ್ನಾನ ದೆಂಗೆ ಬಯಂ ಮಿಹುನ್ನಗೆ ಎಬುನ ವೆಚ್ಚ ಕಿಲ ಇಲಾ ಇಲ್ಲಲ್ಲಾಹು ಕೀಮ ಕೊಮ್ಮೆಸ್ ದುವಾಗ ಸ್ವರ್ಗವನ್ನಾನ ಕೊಮ್ಮೆಸ್ ದುವಾಗ ಬಲ ದುನಿಯೆಗೆ ಅಲಿಫಾನುಗೆ ತೆರೆಯ ಇಲ್ಲಾಗೆಂ ಮಿನಿಟೆಗ್ಗೆ ಇರುವಸ್ಕೆ ಕೊಲ್ಲ ಏಕ ಕವ್ಯಸ್ಕೆ ತೆನ್ನುಗ ದುನಿಯೆಗೆ ಅಲಿಫಾನ್ ಅದಿವಿ ದುನಿಯೆಗೆ ಅಲಿಫಾನುಗ ඉංගිලිලෑන් අති මුලි මීහාය වෙස්නු ඉංගිලිලෑන් එනක් එක්කර විදානත එම්මිනට ගියාමිද්දෝග නරකයාග අලිෆානුග එන එබුණනී හකීගතුග තිවන්න ඒ නරකයාගේ තෙරේග ඔය දානුව කිතම සමාන වන්දන කොම්මිස්තුහක වද වෙන්න හොස වරුග බල නරකයාගේ අලිෆානකී දුනියේගේ මිගෙන්ගුල අලිෆානවර හයිද්දිහ ගුණ හුණු අලිෆාන හයිද්දිහ ගුණ හුණු අලිෆාන එතනන් එන එබුණ තිවන්න කෙක්කොල්ලෆාන එමෙ කුර්ආන ගල්ලාහ කරන් ෆමා අස්බරහුම් අලන්නාර් බලා බලාර එමි එබෑ මීහුම් නරකයාගේ මච්චක් එක්කොල්ලාවා. හගීගතු කියන අපරණ තිබෙන නරකයාගේ මච්චක් එක්කුරාන. වරන්නුල් නුබෑ බහෙන් හගීගතු කියන අපරණ. කොම්මස් දුහන් ස්වර්ග වන්නාන. කොම්මස් දුහන් ස්වර්ග වන්නන්ත එන ඔන්නම් විය නරකයාගේ දෙලි කොලක වේගෙන් අබදු අඳ අඳ. එතාග බෝන් දෙවේ කාන් දෙවේ එච්චී හැ නුබෑ. නගුලන් දාරෙච්චී එච්චී එම්මේ ෆහරකු. කරි ජෙහියස් හයිද්දිහ හරවන්දෙන් ඒගේ තකුලීෆේන වේන් හිසස් කරන. හයිද්දිහ හරවන්දෙන් නරකයාගේ rasulullah sallallahu alaihi naag harfatake ve alifanun heddeifa naag harfatake ein emme harfae දැන් අලා ෆිනම හයිද්දි අහරවන්තෙන් එන ඒකේ වේන් හිසස් කුරානේ අදි ඒ හරෆ එම්මෙ ෆහරකුණුනේ දැන් අලානේ අබදු දැන් අලාල ඒක එම්මෙ දැන් අලම කුන් හයිද්දි හරු ඒකේ වේන් හිසස් කුරාන නරකාගේ නයි පුරානේ කොම් එත සමානක් තියවන්න ඔය දානම කොම්මස් දුහක් සෝර ගන්නා එෆද බස්තබ් බුණගෙන්වාන් එම්මෙ හිඳු කොලක් වසල් ගොන මෙන් නරකාගේ තිබෙන් බුණගෙන්වාන් එම්මෙ හිඳු කොලක් වේ එම්මෙ ෆුරතම ස්වර්ගව දෙවේ මිහුන්ගේ තෙරේගේ උම දුවා කුරම් බි අල්ලාහ් සුබ්හානහු තාලා හසරත් එම්මෙ ෆුරතම ස්වර්ගව දෙවේ මිහුන්ගේ තෙරේ රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ස්වර්ගය එම්මෙ ෆුරතම වදේගෙන් දා මිහුන් අලි දතුරු කුරා ෆදෙන් අලි දා බාර මිනුගේ දානේ සිරාතුමග හොරස් කොට සිරාතුමල් කියේ නරක මතින් එලිෆාවා මගේ ඒ මග කීවරන් හනි හනි මගේ e magabe hego tum resen ifakanne kudina onnan kandiya kavre tunu e eha hima hima eha hima e yadi e magugave wakitake ves Allah subhanahu wa taala amur kofa wakitake mi hunge age hifu mattaka e magun emmen huras kuran jehen e magu elifawan narakage mati e magun emme forotama da jamai ali da barminuga swaruge avadegen da دندا با دندا ميهم ام باردوا وا وارولي جهلا فدن دندا ميهم ام باردوا سوار ميگوتن දුව සදා බාර මිනුග හිඟා සදා බාර මිනුග බයෙන් මීහුම් ෆිරුකෙෆා අනෙබ්බා මිහක් කළ වකිතන් අල නරක වෙට්ටිගෙන් දා මීගොත වහ ගියා මෙද්දෝ ගොරි එම්මෙ ෆුරතම ස්වර්ගිය වදගෙන් දා ජමාතුගේ මිහුගේ තෙරේගේ වේතෝ අලගොනන් දුවා කරම් වේ අල්ලාහ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් ෆුරන් තියබා මිහුම් ස්වර්ගියන් එදෙන්නා ෆිරදෝස් දෙවමන් එදේ ෆිරදෝස්ගේ ස්වර්ගේ එයි එම්මෙ මති ස්වර්ගේ ಫಿರದೌಸ್ಗೆ ಸ್ವರ್ಗ ದೇವು ಮಂಗೆ ದೇಶೆ ಎಹನಿ ಫಿರೋ ಫಿರದೌಸ್ಗೆ ಸ್ವರ್ಗ ಮತೀಗ ವನಿ ಆರುಷ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ಆರುಷ್ ಅದಿ ಎ ಸ್ವರ್ಗೇಂ ವನಿ ಹುರಿಹ ಆರ್ತಕೆ ಫಳಾಫ ಎ ಸ್ವರ್ಗೇಂ ವನಿ ಹುರಿಹ ಆರ್ತಕೆ ಫಳಾ ಕಿರುಗೆ ಆರ್ತಕ ಮಾಮುಯಿಗೆ ಆರ್ತಕ ರಲುಗೆ ಆರ್ತಕ ರಾವಿಸ್ ಲಿಬೇನೆ ತಾಂಗ ರಾವಿಸ್ ಬೋನ್ ಲಿಬೇನೆ ಸ್ವರ್ಗೆ ಏಕಂ ದುನಿಯೆಗೆ ರಲುಗೆ ಮತಿ ದೆಮಿತಿ ಬೇಮಿ ಹುನ ಸ್ವರ್ಗೆಗೆ ಯಾಮೆ ದಹ ಕೊರಲೆನ್ನು ಲಿಬೇನೆ එහෙම අලගොඬ මෙන් දුවා කරම් වි අල්ලාහ් සුබ්හානහු තාලාගේ හසරත එම්මෙ ෆුරතම ස්වර්ගෙ වන්න ජමාතුගේ මිස්තහුගේ තරේ ගෙලෙව්වම් ලව්වා දේතෝ ඒ දුවා අලගොඬ මෙන් කරම් වි නරකාගේ කෙක් කරම් තිබෙගෙන් කමකුණු දාන එක් ගොතකවස් එම මිහා හිසාබු මියදු නිම්මාලානි අල්ලාහ් සුබ්හානහු තාලා දුවා කරණි අලගොඬ මෙන් එම්මෙ ස්වර්ගෙ අහලු අහලු වරින්ගේ තරෙන් ලව්වාෂි ආමීන් දැන් මියදු තෆ්සීරුන් කණ්ඩායලිකම් වා හිසාබා iyya algonmen kiyafonnani ihdinas siratal mustaqim ni ayatuge nihaye fashafonnani iyya ade mi ayateki kurinves dennavunu fadain duae dua algonmen mikuran ihdinas siratal mustaqim صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين اهدنا الصراط المستقيم على منا هداية دكواش اللهم دعا كرون على منا هداية دكواش هداية بهجن في دبايا <coughs> හිදාය බෙහෙගෙන් වේ දෙබයක එබ්බයකි එයි මගු දෙක්කුම් හැම එකනේ මගු දෙක්කුම් අනෙබ්බයකි තෞෆීකු දෙවුම් හිදායතුගේ එම්මානකි මගු දෙක්කුම් හිදායතුගේ අනෙම්මානකි මගු තෞෆීකු දෙවුම් මීගේ ෆොරතම බෑ එයි මගු දෙක්කුම් එ ඒ හිදායතුගේ බාර අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ ඉක්තියාර දෙවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ් සුබ්හානහු වතාලා කී තුගාන ගවහ කරන ඉන්නක තහදී මන් තෂා ඉලා සිරාතිකල් innaka tahdi කලේග ෆානු මගු දක්කවයේ කලේග ෆානු මගු දක්කවේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ මග අල්ලාහ් සුබ්හානහු තාලාගේ මග කලේ ෆානු මගු දක්කවයේ innaka tahdi ila siratikal ila siratin mustaqim Allah subhanahu wa ta'ala ge maga kale fan magu dakkave mi magu dekke rasulullah sallallahu alaihi wasallam mi magu dekke mi hidayatu ge foratama ba ei hama ekani magu dekko rasulullah sallallahu alaihi wasallam ge macchami wani for koddinu innama alaykal balagh wa alaina al hisab ಅಲ್ಲಾಹ್ ಮೈ ಕುರಬನಿ ಖಲೇಗ ಫಾನುಗ ಮಚ್ಚಮನಿ ತಿಮಂ ಅಲ್ಲಾಹುಗೆ ದೀನ್ ಫೋರ್ ಕೊದ್ದಿನು ಮೆ ರಿಸಾಲೆ ಫೋರ್ ಕೊದ್ದಿನು ಮೆ ಮಿಸ್ತಕುನ ಅಂಗಾದನು ಎಮಗು ದಕ್ಕಾದಿನು ಮೆ ದೆನ್ ಹಿಸಾಬ್ ಬೆಲ್ಲೆವು ಮನಿ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ ಅದಿ මිස්තහුගේ හිත තෞෆීක් දෙවු මනිති මං අල්ලාහ් රේ ඒ තෞෆීක් දෙවුන් ඒ හිදායතුගේ අනෙබ්බා ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අයිප්පුලුගේ එකලාංගේ කුදුරේ ෆුලුගේ වාකමෙන් ඒ එකලාංගේ බාරුගේ දශුගේ වාකමෙන් ඒ තෞෆීක් දෙවු එවස් මීහක මියකත් හිදායත් දෙක්කමක තෞෆීක ලිබිගෙන් නුවේ මීගේ එම්මෙ බොඩතින මූනාකි රසූලුන්ගේ බය දරින් එබ හරි නරකයක් ගොස රසූලුන්ගේ නූහුගේ ෆානුගේ දරිකලුන් ඒ කන්ආන් නූහුගේ ෆානුගේ දරිකලුන් කන්ආන් නරකය ද නූහුගේ ෆානුගේ බහෙන්නේ නූහුගේ ෆාන එවරන්න සේහජ් දෙවිය දරිෆුලාය අරාහෙනවා මියදු අල්ලාහුගේ අසාබුන් සලාමේ කුරාන් හැම එකක් වෙස් නැතේ ෆෙන්ගඩ බොඩ වෙගෙන් ආහිදු එන බලන්නේ බප්පා තිබෙන ෆර්බදෙක්ගේ මච්චන් අර මිෆෙනුන් සලාමි වාන ඒරම හෙරන්නනි තූෆාන් ෆෙනුගේ තූෆාන් නූහුගේ ෆානුගේ නූහුෆාන් නවස්සවාරෝ මිදන්නවනි දර්ෆුලා නවස්සවාරෝ තිමන්න ෆර්බදේ මච්චන් අර ෆෙනුන් සලාමි වාන මේ හින්දු රාලකා එදී ඒ නකරකු වෙන නූහ අලයිහිස්සලාමි අල්ලාහ් සුබ්හානහු තාලා එම්මෙ මායික්පුරේ රසූල් බේකලුගේ තරන් හිමිනේ රසූල් බේකලේ උලුල් අසමුගේ තරන් හිමිනේ රසූල් බේකලේ ඒකලේ ෆානුගේ දර්ෆුලා වෙසෙදී අයි හිදායන් නුලි බහලාක් වගෙන් දියයි ekaleekfaanu gai puluga hidayatu ge tawfiq ge baro ennama ekujja dekke sidai ekama ku hennenu allah subhanahu wa taala ge puluga wani tawfiq ge baro mihaage hitan ge hidayatu ge tawfiq devvum ge baro wani allah subhanahu wa taala ge hazratu ge ekalaange irada kurevi mihakan ge hidayat dakkawan hama egota lut alayhi salam ge ambikambalum නූහ আলাইহিসসালামගේ දරිකලුම් වස් අඹිකඹලුම් වස් දියේ නරකය නූහ আলাইহিসসালাম ලූතු আলাইহিসসালামගේ අඹිකඹලුම් වස් දියේ නරකය ලූතු আলাইহিসসালাম එහෙම හිදායතුගේ බාරම යන්නේ අල්ලාහ් සුබ්හාන තලගා ඉපොළුග හැම ඉෆදෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එම්මෙ ලෝබි වඩාගෙන නෙවි මී හකිකා බොඩු බේබේ ෆුල් අබූ තාලිබ් හිදායතෙන් නොලිබුන් අල්ලාහ් සුබ්හාන තලගා කරවන්නේ ඉන්නක ලා තහදි මන් අහබබ්ත කලේගෆානු ඒ දිවඩා ගන්නවා හැම මීහකන් හිදායතෙන් නොදක් කියන කලේගෆාන කලේගෆානු බේනුම වඩා ගන්නවා හැම මීහක කලේගෆානකන් හිදායතෙන් නොදක් වෙන්නේ වලාකින් අල්ලාහ් යහදි මන් යෂා එකමක අල්ලාහ් සුබ්හාන තලගා කලංගිරාද ක්‍රෝමීහකන් හිදායත් දක්වයි එහෙම එවස් මිහකතුක මි තෞෆීකුගේ බාරන්නේ අලගොණ මෙන්නස් වනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ බස් හුළු මිස්තකුන බයන් කොද්දිනු ඒ ගබූලු කුර්මානු කුර්මනි එමිහක් අල්ලාහ් සුබ්හානහු වතාලා එනගේ හිතන් ඒගේ නූර වද්දවානි ඒ නූර අල්ලාහ් සුබ්හානහු වතාලා හිදායතුගේ නූර මි වද්දවානි ඒ හිදායතන් අහලු වෙරි මිහුන්න ඒ හිදායන් හෝදුම මසක්කේ කුරා මිහුන්න ඒ හිදායතන් ෆුරගස් දී දුවා මිහකන් නුලි වෙන හිදායත කිතම් මි උම්මියදු මිතාංග මිතිවේ මජිසකේ මිවරම් මායිම් මජලිසේ mimma julis ke ma ikama behegoto rasulullah sallallahu alaihi wasallam kurawani allah ge aayta ka rasulullah sallallahu alaihi wasallam irshad tan adu ehumat bayakumihum miskita jama vejjenama malaika be kalun emihum washale rahmai forwale ba mihum as allah subhanahu wa taala uduga emihum ge zikru kurawai ade emihum ge faafatan allah husawade ba eha ma majlisem mi majlisum mahrum be fatiu kitam mihum ba එහෙම මිවසීද අල්ලාහගේ තෞෆීක මි නසේහයි කොළ මිතාංග මි දෙවේ නසේහයි කොළ අඩෝ එසම අඩෝ එහොමට්ටකා මිතාංග මිතිබේ මිහුගේ හිතත් මි තෞෆීක දෙවි ෆරාතක අල්ලාහ එකලගේ ශුක්‍ර අදා කරන්ජේ මි නසේහතුගේ අඩෝ නීවේ කිතම් මිහුන් තිබේන මි හේව බස් නීවේ මිහාරු ලව අඩෝ අහන් තිබේන කිතම් මිහුන් රම්ලෝ මහ ලව අඩෝ හන්නු බෑ එච්චි අඩෝ අහන් තිබේන කිතම් මිහුන් এই হিদায়াতুম ফুরাগাসদি ফিলাগেন দুআমি হুম এমিহনকে হিদায় বেনুন নুম মিহুম এমিহনকে আল্লাহ সুবহানাহু তাআলা দক্কান হিদায়াত হিদায়ে কালাঙ্গে দক্কান হিদায়াত বেনুম মিহুন না হিদায় বেনুবেন হিদায় আডওহম হিদায়াত দিমারা দুফ আন্না মিহুন আল্লাহ সুবহানাহু তাআলা হিদায়াত দক্কান কালাঙ্গে কিত কুরআন গহে কুরআন ওয়াল্লাযিনা জাহাদু ফিনা লানাহদিয়ান্নাহুম সুবুলানা තිමන් අල්ලාහ්ග මග හොද මට්ටක මේ දීන් හොද මට්ටක මසහි කොෆදා මීහා තිමන් අල්ලාහ් දක්කවාන වේනා හිදායතික මග දක්කවාන වේ අල්ලාහ්ග වාදු එකලංගේ වාදු දොගෙන්නුවානද වහක්ව එම මිහිදායෙන් හොදුමට්ටක මසයිකොෆි කොම්මෙ මියක අල්ලාහ් සුබ්හානහු තාලා හිදායත් දක්වාන කිතම්මෙ වරන් අලගොණමෙන් දුවා කුරියස් ඒ හිදායෙන් හොදුම මසක්කෙන්න කුරාහා හිඳක් අලගොණණකන් හිදායත නුලිබේන අලගොණමෙන් එතෆ හරකොමි දුවා කරණි හිදිනස් සිරාතල් මුස්තකීම් සීදාවෙගෙන් වා මගන් අලමෙන්න හිදායත් දක්වාශි ගින මීහුන් ඒක මානේක විස් විස්නේන් නුල හැම එකනි දුලුන් ඒ ලෆ්සු කියාලා නිදෙන් අල්ලාහ් කිහිනෙත් ඔය බයකන් හිදායත් දක්වානි අලගොණමෙන් හැම එකනි datin faru namaz kolluma fursatu libun e adi hidayatenno hidayata ki rasulullah sallallahu alaihi wasallam engevi gotta midimati fatila sabit kurumge tawfiq libuma ki ei hidayata dulum kalima kiyalagen hadde dualakum denamadu ko ramlomma hun hatar roda hifun ei hidayatenno ei kiye gotta hidayata ki dimati sabitun අල්ලාහ් සුබ්හානහු තාලා කීතු කුර්ආනගේ ගින ආයත් හොගම වහී කරවන්නේ හුදල් ලිල් මුත්තකීන් තක්වා වෙරින්න වහිදායතගේ තක්වා වෙරින්න වරත් හිදායි අස්ලු වාන්ජෙහෙනි හිදායි නුලිවතිවි මිහුනත්තා එන්තවානි හිදායි ලිවෙන්ජෙහෙනි හිදායි නුලිවතිවි මිහුන එකම අල්ලාහ් කරන තක්වා වෙරින්න වහිදායත කොබ මීගේ අස්ලු හිකුමතකි ඒ තක්වා ඒගමති සාබිතුම මීගේ මුරාදකි සාබිතුමේ සාබිතුන් ඒ තක්වා වෙරණ හිදාල්ලිබුනීම ඒගේ මතිමි දීම්මති සාබිතුමුගේ තෞෆීකු මිලිබෙනි එයන් අස්ලුමි කියන්නේ හිදාය එයන් අස්ලුමි කියන්නේ හිදාය අලගොන්න මෙන් ඉතෆහරකු දුවා මිකුරන අල්ලාහ් සුබ්හානහු වතාලා දුවා කුරුමා එක අලගොන්න මෙන් ජෙහෙන මසක් පෙවස් කුරාන් වසීලෙත් තහුගහිෆන් අල්ලාහ් සුබ්හානහු වතාලා ලෙවි සබබු තහුගහිෆන් අල්ලාහ් රිසුග් වෙස් වේ ලිව්වා කොම්මෙ මීහෙක්ගේ රිසුග් වේ ලිව්වා එන ලිබේනේ රිසුග් කොම්මෙ කොතේ වෙස් එකම කො අල්ලාහ් සුබ්හාන තාලෙන්ගේ මසක් වෙස් පුරන් රිසුග් හොත් එ වෙස් මීහෙ කුනෝවේ එඳු මතික තිවන්නන් අල්ලාහ් ලිව්වා වා රිසුග් තිවන්නන් අන්නාන එ වෙස් මසක් කතෙන් නොකුරිය තිවන්න ගාතන් අන්නාන එහෙම් බුන එකක් වෙස් නොවේ එඳු මච්චක් කොම්මෙ මීහෙ කොස් මෙ ෆෙන්නනි හම එන කුරවුණු හා මසක් කතෙන් ආම්දනි හොදමට්ට කකුරාතන් එකමක වනි අල්ලාහ් ලිව්වා ෆරිසුකු හැම එෆදාන් හිදායි වෙස් හෝදුම මසක්කෙක් කොගෙන් හිදායි ලිවෙන අල්ලාහ් සුබ්හානහු තාලා දෙන්නෙව්ම ආයකු අල්ලාහ් සුබ්හානහු තාලා හසරත් දෙන්නෙව්ම ආයකු තෙදුවරි කමක් වෙන මසක්කෙක් කුරන් ජේන හිදායන් හෝදුමට්ටක දීනි එච්චි අඩවහන් ජේන හේවන සේතන් අඩු ඉවිගන්ත හිදායි ලිබේනි එහෙන් ගොතකන් හිදායි තෙන්නු ලිබේන ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සීදාවෙගෙන්වා මගන් අලවෙන්න හිදායි දක්වා ආශිය මගු දක්වා ආශිය ඒ කොම්මගේ ඒ මගු මියොබ්බයන් කරන්නේ এই সিরাতাল্লাযীনা আনআমতা আলাইহিম আল্লাহ ইবা আল্লাহ এবাইগে মাচ্চা নিআমাল্লাযী মিহুঙ্গে মাগে මෙහර මේ මගන් අලුගණම මේ එදෙනී කොම්මේ නමාදකෝ එතෆහරකෝ එදෙෆමි පුනනි හිදා සීදාවෙගෙන් වා මගන් හිදායි දක්ක වාශි අදි එමගු අල්ලාහගේ බදන්නම යල්ලාහේ ඒ මග කියයි ඉබ අල්ලාහුන් නියමල්ලෙවි මිහුගේ මගේ ගෛරිල් මග්දූබි আলাইහි බා අල්ලාහේ බයික මච්චක් කෝෆාලෙවි මිහුගේ මගේ වෙස්නුනේ එබහි යහූදීන්ගේ මගේ වෙස්නුනේ වලද්දාලින් আদি මග්ෆරදුනු මීහුන්ගේ මගේ වෙස්නුනේ එබහි නසෝරාන්ගේ මගේ වෙස්නුනේ එහා රීතිකෝ සාෆුකුන් අල්ලාහ මිදන්නනේ අල්ලාහ එමගු අලමෙන දක්වාශ අල්ලාහ සුබ්හානහු තාලා කීර්ති කුරානගේ ජවාබ් දෙවනි නිසා සූරතුග අල්ලාහ වහී කරවනි එමගු තියබෑමෙ හොන්න ලිබෙන් එබෝතේ එකමකු එමගු හොදමට්ටක කුරංජේ මසක්කත කීමියේ අල්ලාහ වහී කරවනි වමන් යුතිඉල්ලාහ වර් රසූල් ومن يطع الله والرسول فأولئك مع فأولئك مع الذين أنعم الله عليهم من النبيين والصديقين والشهداء والصالحين وحسن أولئك رفيقا ومن يطع الله والرسول এ মাগু লিবেনি এ اني عمل لي মা إيه نعم ما كاني عمل لي নাকি নাবিউন نبيون شهيد الناس صديق الناس صالح اي الله نعمل لي মেহুন নাকি নাবিউন এমে মাতি দ্বারা জাগে তিবে نبيون ده صديقون එයාජෙහෙගෙන් ශහීදුන් අල්ලාහගේ මවගේ ශහීදුවා හංගුරාමාගේ මාදානුගේ ශහීදුවා මීහු දෙම්මිතිවෙනි සාලිහුන් මී අල්ලාහ් සුබ්හානහු තාලා නියමල්ලෙව්වි මීහුන්ගේ මගු අල්ලාහ් සුබ්හානහු තාලා වහී කරවනි මිය නියමල්ලෙව්වි මීහුන් නැකි එ මීහුන්ගේ මගු ලිබේනි වමන් යුතිල්ලාහ වර රසූල අල්ලාහ් ශා එකලංගේ රසූලාය කියවන් තෙරවි මීහුන් නැෂේ අල්ලාහ් රා එකලංගේ රසූලා කියවන් තෙරවි මීහුන් නැෂේ අල්ලාහ් රසූලා කියවන් තෙරවාන කියන ඒ ගුරුවාන රා සුන්නතන් අමල කුරි මීහුන් නැෂේ අල්ලාහ කියමන්තරම කි ගුරුවානුගු ඔයි හුකුම්ත දෙනගතුන් එයන් අමලු කුරුම් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම කියමන්තරියුම කි සුන්නතත් තබාවු සුන්නතත් තබාවු එකලේක ෆානු ගෙන්නවි ගොතන් අමලුතක් කුරුම් එයි බේර ෆුරුම් කමුගවියස් එතර ෆුරුම් කමුගවියස් අමලුත රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ ඉර්ෂාදත් තබා කුරුම් ඉර්ෂාදා එක්ගොතබ් බෙහෙට්ටුම් ඒරම් මි එමග අල්ලාහ සුබ්හානහු තාලා දක්වන්නේ ومن يطع الله والرسول الله كلانك رسولا كي من تري الجميع فأولئك مع الذين أنعم الله إميهم وني الله سبحانه وتعالى إبايك مچن نعم اللي ميهن إيكو إيكم بي من النبيين نبينا والصديقين صديقنا والشهداء شهيدنا والصالحين أدي الصالحنا وحسن أولئك رفيقا rahmaittirikan qaim kurme gotun rahmaittirikan bebamo gotun ki ha heyovegen wa baen he allah he kuraban ehma e magu alugona menna libeni allah rasula kiyaman terivegen miyadu miwani rasula kiyaman terumuge ba gossa hamaykani banani tewanna men hamaykani guruan ගුරුවාන වෙස් කියවන්තරි නුවේවේ හගීගතුව ගුරුවාන ගුරුවාන කියවන්තරි වෙජ්ජනම රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම කියවන්තරි වම් මජ්බූර් ඒ ගුරුවාන ගල්ලාහ මේ කුරවනි වමා ආතාකුමුර් රසූලු ෆඛුදුහු වමා නහාකුම් අන්හු ෆන්තහු হাশর সুরাতুক আল্লাহ মে কোরআনি ওয়া মা আতাকুমুর রাসূল তেবা মে গাতা রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম গেস দেবি এমমে হা কামে গা ফাখুজু হিফারে এমমে হা কামে গাবুল কোং এক আমাল কুরাশ ওয়া মা নাহা কুমান ফান্তাহু আদি কালিফান মানা করবি নাহি করবি হুরি হা কামা কুম ফান্তাহু তেবা মে দুরওয়াশ দুরবে রাক্কা তেরিওয়াশ আল্লাহ কুরআন গে মাই কোরআন আনি গাত গালা ওয়া মা ইয়ান্তিকু আনিল হাওয়া ইন হুয়া ইল্লা ওয়াহিয়ুন ইউহা একালিফান আমিল ফলং এভস বাহে বিদাল নওয়ান একালিফান বিদাল ওয়া বাসুল এই ওয়াহি কামু গা মেনুই নওয়ে galefan vidal wa huriha bas fula eves wahi allah ge amru fula wiya galefan huriha bas fula vidal wani dina be goto ema galefan ge bas fula takam mikeni sunnai yattabawu gurwana sunnata tabawima alwana menna mi magu fennan එහෙම වෙන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අවහාරය වඩා ගන්නම කොටේපන හදීස් වල හදීස් වල කරවනි තරක්තු ෆීකුම් අම්රයින් තරක්තු ෆීකුම් අම්රයින් ලන් තදිල්ලු මා තමස්සක්තුම් බිහිමා කිතාබුල්ලාහි වසුන්නති තිමන් කලේ ෆාල්මි වඩා ගන්නවනි තියබෑ මෙහුඟ තෙරිය දේච්චෙද්දු කුරව්වාෆය ඒ දේතික තියබෑ මෙහුඟ ඉෆාට්ටාගෙන් තිබිහා හින්දකෝ තියබෑ මෙහුඟ මග්ෆුර දිගෙන් නුදානේ ෆොර තමයි ච කිතාබුල්ලාහි අල්ලාහගේ ෆොතේ ඊති කුර්ආනේ ඒක හිෆාට්ටාර ඒක බුනා එච්චකන් අමලු කුරාර වසුන්නති දෙවන ඉච්චකි තිමන් කලේෆානුගේ සුන්නතේ ගුරුවානුගේ වනි අල්ලාහ් සුබ්හානහු තාලා මුස්ලිමුන් උලම් වි හුරිහා ගොතේ බයන් කොෆේගේ ශරහ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේෆානුගේ සුන්නතුගේ බයන් කොත් දෙවි මි දේති ජමාවෙගෙන් මි වනි ඉස්ලාම් දීන මි දේති ජමාවෙගෙන් එම මි දේති හොදම් මසහි කුරම් වි දීනුගේ මි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අංගවාෆා අමලත එකලේගෆානු අංගවාෆා ගොතක් කුරවේතෝ මසහි කුරම් වි එහෙනම් මේ සූරජ් දෙමිනෙමුනි ඉරාද කරවියා මාදමා බකරා සූරේ ෆරහානි ඉන්ෂා අල්ලාහ් ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಆಲಾ ದುಆ ಕುರಾನಿ ಅಳಗೊಂಡು ಮೆಂ ಎಮ್ಮೆನ್ನ ಕಿ ಹೇವಬಸ್ ಅಹಾ ಹೇವಬಸ್ ಕಬೂಲ್ ಕುರಾ ಬೈಕ್ಕ ಮುಗಾಲ ವಾಶಿ ಆಮಿ ವ ಆಖಿರ ದವಾನಾ ಅನಿಲ್ ಹಮ್ದುಲಿಲ್ಲಾಹಿ ರಬ್ಬಿಲ್ ಆಲಮೀನ್ ದೇಂ ಮಿಯದು ಯಾದ ಕುರವಿಯ ಸುವಾಲ್ ವಿಕಂತ ಕಾಯಿನ್ ಕುರಿಯತ್ತಾ ಆ ತುಂಬುಳಿ ಬೇಲ್ಮಕಿ ಹರಾಂಕಮೆಂ ಹುರಿಹಾ ಇಲ್ಮೇರಿಂಗ್ ಇತ್ತಿಫಾಗು ಎಡಾಗನ್ನಾಗೋತುಗ දැන් කොරුම් කොරමකියේ මිහිසාවන් මිගොතම් මුන් අලහ කොරුම් හුද්දා කුරේ එවරන් හුද්දයි යවර කුරු කුරුමකි මකුරු හකමෙත්තුමුලි බේල්මකි හරාංකමෙ උම්මතුගේ හුරිහා දන්නබේ කලුන්ගේ ඉජ්මා උම්මතුගේ හුරිහා දන්නබේ කලුන්ගේ ඉජ්මා උන්තුමුලි බේල්මකි හරාංකමෙ රසූලුල්ලාහ සම අමරු කුරවා ෆවා කමෙන්ගේ කලිෆානු හදීස් කුරානි ආෆුල් ලිහා යබාමෙ උන්තුමුලි තදීවක දූකොල්ලාර වකස්සු ෂවාරිබ අදිමතිමස්තක් කුරුකොක්කොෂාෂේ ekade fanuge amru ekade fanuge amru dalil kurani wajib kamek kaman horiha ilmerin vidalwa gotuga tumbuli behetma ki wajibe muslimu rasulullah sallallahu alaihi wasallam ekade fan duwa hakwes tumbulin istatten kanduwa vesnulawa ගුරුවාණන් ගති හුරිහන් නබියුන්ගේ සාදෙන් එයි අල්ලාහ් සුබ්හානහු තාලා ෆිතුරතුගේ කමේ ගොතුග ලව්වා ෆාන ෆිතුරතුගේ ෆිතුරතුගේ ෆස් කමුගේ තරම් වෙසිමනේ තුඹුල දියු කුරු එහෙන් වෙගෙන් හුරිහා නබියුන් බැටේ ගුරුවාණන්ගේ යති මූසාගේ ෆානාස් මේ හිප්පානි හාරුන්ගේ ෆානුගේ තුඹුල ෆොලුගා කීකේ ගුරුවාණන්ගේ යති ලා තඅඛුදු බිලිහියති වලා බිරාසි තිමන්නගේ තුඹුලිග යා බොලුග නොහිප්පවාර අනක මොහම්මද් ජමීල් ඉස්ලියු වහවති තාලීම් ධානාගේ වුදු කුරුමුග ඉස්තර දිගු තුඹුලි විනවාල ඉස්තර දිගු තුඹුලි ඉස්තර බෝ තුඹුලි විනවාල ආ තුඹුලි වෙට්ටම කි වාජිබ් මම ආ මම කොල්ලච්ච පහතෝ ga imam yahanu jehena kiyaka imam yahanu jehena kiyaka maumumun kiyan jehena imam yahanu jehena kiyaka amin ei maumuna imam yah kima maumumun haigatu amin kiyana jibril alayhis salam dua koreme rasulullah sallallahu alaihi wasallam amin vidalawan ei imam yahanu jehena ane ठीक है ආමීන් ඔහොදෙන් මීහුණන් උදගුණවාවර කෑරිය තියෙනවා උදගුණවාවර ශරීෆ් මිහ රාජි කොෆ්ෆමි වනි ඉල්මරින් රාජි කොෆ්ෆමි වනි බිස්මිය කියයි සූරත් වහි කුරුමට්ටකා බාවලේ ෆවායතක හැම එකතුම් අනේ තවබා සූරවිස් වකින් කියවම් ෆරා ඉරබිස්මි කියන්ජේන වකින් මිසාලක මියදුමි ෆරහනි තවබා සූර අවුසු බිල්ලාහි මිනශ් ෂයිතානිර් රජීම් බිස්මිල්ලාහිර් රහමානිර් රහීම් බරාතු මිනල්ලාහි වරසූලිහි ඒගොත බරාතු සූරවිස් මියදු කියවම් ෆර එකමකු සූරෙත්තක ගුලවෑන් කියන්නා බරාතුග බිස්මි කියාගෙන නොවාන ඒයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒගොතන් එදෙමෙදක බිස්මිල්ලාහ් වෑෆෙන්නේ අස්සාව්‍ය කනුවස් බිස්මියතංග විදාල වෙෆෙන්නේ ගුරුවන් ලියවි ෆයිනි එතම් බිස්මිල්ලාහ් නුලා එහෙම ඒගොතන් මේ කියනි වාකේ කී එකන්තත්තා කී කුරින්වස් දෙමිගෙන් ඈස් වග්ග රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සිතනක බිස්මිල්ලාහ් වාෆෙන්නේ අස්සාව්‍ය කනුවස් එතන් කියුවා ෆෙන්නේ එහෙම අල්ගොනවස් කියාගෙනවා a ege bahari den ilmerin bayako foriye ge waki nasse soriha kon asfe ne kiwegen to etana bismi laanu jehuni den ilmerin bayan korawa wani aslu anfal surata tauba surata ki em mawduwak ge de surate ei jihadu ge wahakatan yoti anfal suratu ge tauba suratu ge ehem wegen em mawduwak ge ei wahake de suran ge es surai fadae de suran ei ekamak es surai fadae em mawduwak ge de surai wima ehem wegen bismi etanga zikr නොකරවුනි ඒ e වරක්ගෙන ඉල්මරින් විදාලෆා බස් පුලෙන් එයි දැන් ඒගේ සොරියා කරේ කීවෙගෙන් තෝ එතංග බිස්මි නුලියන් එන්නෙන් ඇස්වයි ආල්ගොන්න මෙන්න ඔන්නා සමියනා වාතෝනා කලිෆන් එතංග බිස්මි නු කියවේ හැම විමාල්ගොන්න වෙසු කියන බිස්මි හික්මතේ බයන් කො ෆෝජ්ජා හික්මෙන් ආල්ගොන්න මෙන්න එගේනි හික්මතේ බයන් කරවා ෆනතේ ජ හික්මතෙන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා කලංග රසූලා කොම්බ කමස් කරවානි වරම් මතිවර හික්මතේ ගෙදරම් බයිෆාර ඉන්සානෝ හික්මෙන් එගේ අනේ බයිෆාර කුනේ එගේ ehen alnen engi fa wallahu alam namaz fardu kuramge kurin namazen onna kame migotak kura namazen onna kame engi fa ne එතාංග මිහාර ගුරුවානුගේ බහර බයෙන් ආයත මක්කී සූරා ඉත්තහුගා ඒ බහරි සොල්ලිගේ ලෆ්සු ඒ ඒ ලෆ්සු ත බිනා කරණි අල්ලාහ zikr කුරුමුගේ වච්චා හෙඳුනා හවිරු zikr කුරාට දුවා කුරාට ඒ සලාතුගේ ලුගවිනවත ලෆ්සි මානේ කි දුවා කුරුම් mane ki khassa amal ta ka kurave alukam ehm wima wahake ki faharegga vedana mimana kaman ei ei henduna haviru allah zikr kurun a zikr kurumuge managa den komme gotevvies miuraj ara wadaagenne vireka namad fardu kurevuni ege kuriyakunen namade e kuriyakunen namade e namad fardu kurevum kale fan namad kuravam fettevi ठीक है බෝඩයි කුරුම් ආයේ ගෙල්ලුම් හුරි කන්තත්ත බයි ෆාරු ගෙල්ලුම් හුරේ බේහුගේ සබුන් එහෙම ඒරන් ගලෙන් නොදෙන් කලකුරුන් සුවාන් කන් නොගෙල්ලේ මෙහුම් කලකුරුන් හුද්දකම වරගින ඉල්මෙන විදාලෝ බෝ කලකුරුන් දැන් ඩයිකුරුන් බොල ෆාඩ ෆාඩක වත්තරත ජෙස්සුන් ඒ මනාකම ඒයි මනාකම එක බෝ කලකුරුන් සුවාන් කන් නොගෙල්ලේ මියෝ ඒ බාහිර හුද්දකුර වැහ වර බොඩති ඉල්මරින් හුද්දකම විදාලෝ එකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මනා කුරවා ෆේනි අබ්දුල්ලාහි අවුබකර් ගෆානුගේ බප්පා ඒ අබු කුහාෆා අබූ කුෆානුගේ බප්පා ෆුලුගේ නම කි අබූ කුහාෆා උස්මාන කලිෆානුගේ අස්නම් ෆුලා කි කුනියානම් ෆුලා කි අබූ කුහාෆා ඒ මක්කා ෆතහගේ දුවහ දුවහ අබූ කුහාෆා ගෙනමුනි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගාරිහ ගෙනමුනි කලිෆානුගේ බෝ ෆුලුමනි එක්කොන් උනුරය වෙහුදු වෙෆා දැන් රසූලුල්ලාහ සාදිර කුලේ නගේ ඒ හුදුකන් කොම්මස් කුඩේකුන් නත්තාලාෂ එකම කලකුලය දුරවාෂ කලකුලය දුරවාෂ දැන් එහෙන්වෙන් ඉල්මරින් විදාළ වෙෆේනි එයි අස්ලු එම්මෙ මුස්කුළුවෙන් ගොස් එක්ක බෝ හුදුවෙවා මිහා එනකන් හුද්දෙන් නෝනේ කලකුරුම බෝ ඒ කලකුරුම වරගින ෆහර මස්සලේ බෝලේ එයි මිහුන් නයින් නයිරු එන මිසක ජුවානේ ගොතුක දෙහිගෙන් මිහක මිහක අංහිකු අංහනක මිසක ඉන්න නේන එන ජුවානේ ගොතුක දෙක ෆහම් මිසක සාවිත එනකි මුස්කුළු එක්කම ඉගෙන වල මස්සලේ වේ ෆර්ජ හිෆ ඒ බහරි බය දුනියක බය තන්තයන්ක එහෙම මුගසම් ඉල්මර විදාලවනි එෆද මිහකු බෝ කලකොක් ගෙන්නවානේ ekamaku zuwagan adi nugelle miha bay faruna to bi gotun ama zuwanun ge bolu bo lugawara gina nura muli no bolu ges nura onna mi hunge bawle ama zuwan iru enen kalakura vidane දැන් ගොයික් ගොතේ කි කුල කුල ජෙස්සුන් සාවිතෙන් නෝ හීනාෆෙන් එලුන් සොහා හීනාෆෙන් එලුන් අනක බොලවස් ෆාදා හොර කමෙන් හීනාෆතුන් රෙක් කුර විදාන බෝ එකමකු ඒතුරු එහෙන් කුල කුල ජෙස්සුන් රංගල කමෙන් නෝ මව්මූමුන් අස්ලු හදීස්ගේ ලෆ්ස බලායිරු මව්මූමු කියුන් රංගලයි රබ්බනා වලකල් හම්ද නවත රබ්බනා ලකල් හම්ද ඒ රසූලුල්ලාහ හදීස් කන්නේ වයිදා කාලල් ඉමාමු සමි අල්ලාහු ලිමන් හමිදා ෆකූලු රබ්බනා වලකල් හම්ද ඉමාම් යහ සමි අල්ලාහු ලිමන් හමිදා කියුමුන් තියබා මෙහු කියාරේ රබ්බනා ලකල් හම්ද නවත රබ්බනා වලකල් හම්ද එම ඒ ඒ ලෆ්ස කියුන් හදීස්ගේ ලෆ්ස බලායිරු එකශීගම් වනි එම්මේ රංගලෝගතිකම ෆෙන්නනි දැන් namaduga maumumunna imamunna mi kalimat allah akbar mi kalevs kalimatahu dua tahu kos faragennai eme ilmer midalwani imam miha sami allah liman hamida kima maumus kiyanji hene sami allah liman hamida ego tabbala e imam miha maumiya ka e tanta ko harkaita kunen evs farage adi kiya e takechchak wes nei farage ehme ama demi hemse kechchek kiyanji ego tabsi dalwe kamaku algondu dekhe gotuga emme rangali rabbana walakal hamdu kiyum ei lafzan hadis ge lafza bala rangalo emme rangalo kama fennani rabbana walakal hamdu kiyum ay dua dua ge ba ay dua kiyen je na kiya rabbana walakal hamdu hamdan kaseeran tayyiban mubarakan fihi min as-samawati wa min al-ard wa min ma bainahuma min ma shita min shay'in ba e dua adivese bhar ba ar dua ay den hama imam miha yamudi ku kuri waraka kiyam vi hama sabit duat රුකූන් තෙදුවෙෆා මේමති අයිබ්බේබුන් එයි ඉක්තිලාෆි මස්සලෙන් ඉල්මරින් එමෙතු දැන් ඒ මස්සල එහා බොඩ ජවාබු නොදිනුම් කන්නේ කරන් අලවා ඒ සබව කීහා බොඩ මස්සලෙන් නුන් ඒකි නුබේ වියස් බේ වියස් නු මෙහර මිතාංග රංගලි නුබේබු මිතාංග රංගලි නුබේබු මේමති කම සෞදි අරබියාග ඒ තාංග බාවවාන දෙවන පහරන් අයි මේමති ගදෙන් එහෙම ඒ තාංග බේබු රංගලි ඒ තාංගින මීහුන් ගත බාවවා on hadisen ne soriha evves kolakan hadisen ne soriha mihar dekolavves minnani hama hadis ge maanen istidlal kof mihar hain elwala hain elwalan buna be kalun istidlal kurwa fani namaduga rukun tedwe rasulullah sallallahu alaihi wasallam tedwe wada gannawae ekale fanu komme karikole e karikole ge maqaman asfumat daante kurin huri maqaman asfumat da ema etange ilmerin istidlal koran e riti ko tedwe lima evves elwalume අයින් එළුවාලාහර කෙනෙන් හදීසකෝ සොරිහ කරේ දැන් බන්නම් මොනවා වහක හරම් දෙවන ෆරන් අයිබ්බාවන් රුකුන් තෙදවස අයිබ්බාවන් මොනවා බේකලුන්ගේ දලීලකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වයිලුන් හුජුරුම විදාලවනි එක ඒසු අස්සාබය කලේ කරවන් විදාලන රසූලුල්ලාහි සල්ලම් නමාදව කොළන් හුන්නවා ඉරු එකලේක ෆානු අයිබ්බාවනි මෙහෙමතිගේ මිතාංග වෙන්නේ සොරිහ කරෙන් ඇස්සයි ඊතිදාලුගයතෝ ඒ ෆුරතම කියාමගත ෆුරතම මිකෙන කියාම නමාදුග අස්ලු මිකෙන ෆුරතම ඒ හුන්න හුරුම කියාම දෙවනතාංග වෙන රුකුන් දෙදු ඊතිදාලන් හුරු එම මිතාංග සොරීහ කරන්නේ බයම් වාක සීදා සොරීහ කරෙන් රුකුන් තෙදුවේ අයිබ්බේ බාවවන් එව්වස් රිවායතෙක් ගනතේ ඇස්වේ එවස් රිවායතේ සොරීහ කරේ මිවුනනි මිසක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රුකුන් තෙදුවේ සමියල්ලාහු අලයිහි වසල්ලම් ඉන්න එංගවි ඒ බොයි සොරීහ කොන් ඇස්සේ දැන් කලේ ෆන් සයිදා වඩාගෙන නෙවි අජ්ජස්සවිය නික්කුරජස්සවිය මිහුරි හච සොරිය කොගේ බා එකම මිතාංගේ බෙන් ඉහ්තිමාල් ෆුරතම අස්ලු කියාම නමාදුගම කියනි ඉස්තිලාහි ගොතුන් ලෆ්සි ගොතුන් කියාම කියන මිහාර මිතාංගේ තෙද වස්මියස් කියාම එකම ඉස්තිලාහි ගොතුන් නමාදුග කියාම ඉල්වරින් කියාෆෝති එම්මෙ ෆුරතම එහුන්න හුරුම ආරම්භදෙගේ එම්මෙ ෆුරතම එහුන්න හුරුම දැන් දෙවන දලීල කී මේ බෑ මිහුන්ගේ දෙවන දලීල කී දෙවන ෆහරන් අයිබ්බේවමුගේ දෙවන දලීලකි නමාදුගේ එව්වස් තනෙන් නැතේ අයින්නු බාව්වා අයින්නු බාව්වා කොම්මස් තනෙක් අයින්නු බාව්වා එව්වස් තනෙන් නැතේ එම්මෙ ෆරතම කියාමුග මේ මතීග දෙවන මෙහුන්නනි කොන්ත කොන්තනෙක් දෙන් මින්නනි යතිදාලි හබ්බාව රුකූග ඉබ්බාවන් ජෙනි කකුලුග දෙසජිද දෙමෙ දුමතීග දෙෆල මස්කන මතීග සජිදාග බිම්මතීග මිගත කොම්මෙ තනක්ව සබන අයිබ්බාවන් අංගහ කොම්මස් තනෙක්ග එහෙන් වීම ඊතිදාලගස් නින්නානව කිතානේ කම්මස්තනක ගයින් නුභාවවාක භාවන් ජීහනේ එතාංග නැතේ නුභාවවාක එහෙම එකෙන් දලීල පුරණි භාවවාශ නුභාවවාකන් නැතේ දලීලෙන් එව්වස් සොරි එහෙම භාවවාර එකෙන් දලීල පුරණි වාකි දෙකොළ මිකොළ මිකොළන් හුරි දලීල තවස් බුද්ධි වරක් ගබූල් කරේ දලීල තන් හුරි ඇස්ස ගෙනස්ස ඉල්මරින් එහෙම දෙ මිතාංග කොම්මෙන් ඒ මස්සලේ කි එයි නමාදුගේ ෆරුද්ද හුතරන් ෆරුද්ද එව්වස් නෝ නමාදු බාතිල් වාෆද කම එව්වස් නෝ දෙවන ෆරහන් එන්න බාව ෆිය නමාදු බාතිලස් මෙහෙන් වෙන් ඉල්මන විදාලන නමාදුගේ එම්මෙරන් අලු ගොතා කි අයි බේවුමේ බාවම් බුනවා බේකන වෙස් නමාදු බාතිල වනකමකේ බේකන විදාලන වේ නමාදුගේ අයි නුබාවා ෆියකා එබේකන විදාලවනි එම්මෙරන් අලු ගොතේ එයි බේවු එම වල්ලාහු අලම ಆ ನಮಾದುಗ ಈ ತುರು ವ್ಯಸ್ ಕುರ್ ಸಜಿದ ಕುರಂಜೇನ ಉನಿ ವ್ಯಸ್ ಕುರಂಜೆ ನಮಾದು ಕುರೆ ನಮಾದುಗ ಕುರವೆ ಕುತ್ತಕಂ ಮೇವನಿ ಕೂರು ಸಜಿದ ಮಿ ಕಿಯಾನಿ ನಮಾದುಗ ಉನಿ ವೆಜ್ಜ ರುಕುನೆಂ ಉನಿ ವೆಜ್ಜಿಯ ಎ ರುಕುಂ ಫುರಿಹಮ ಕುರಂಜೇನ ರುಕುಂ ಫುರಿಹಮ ಕೊಫ್ಫ ದೆಂ ಕುರ್ ಸಜಿದ ಕುರಾನಿ මිසාල කර රක්වතෙන් උනිමු උනිවෙජ්ජාරක් වක් කොෆ්ෆ හුසයිද කුරාන එකම බය සුන්නෙත්තෙන් එබහර උනිවෙජ්ජා ඒ සුන්නෙත්තන් අලුන් අඹුරා කුරා කන්නු ජීහෙන කුරුසජිදෙන් ෆුදේන එකන්ත මිසාක මෙදුවත් අයියත් ෆරතමත් අයියත් ෆුරතම අත්තහියාතු නොකිය තෙදුවේජ්ජ දැන් ඉෂීඳගෙන නුවාන ඉෂීඳගෙන නුවාන අත්තහියාතක දැන් අත්තහියාතු නොකියන නමාද කුරානි නමාද කොෆේනස් කුර්සීද කුරීම එහිසාමුන් එනිමුනි නමාදුගේ ඉතුරු රසූලුල්ලා ඉතුරු වියස් කුරන් ජේන රක්වතෙන් ඉතුරු වියස් කුරන් ජේන නමාදුග කුර්සීද මෙහර එරරකෙන් ඉතුරු එරරකෙන් ඉතුරු එජ්ජ කුර්සීද කිවර බොඩු වෙච්ච හේගතුග මේ ෂයතාන ෂයතානාගේ ෆරාතුම් වියාමි කුරවෙනි නමාදුග එන අන්නාන අම ගමයිද්ද වේරන් අන්නාන කොහේ මිහව ගාත ෂයතානා as warginen echi kiyane ame fon olu walen den hama rakwatu ga adad olu walen den gena waswas den ehm vegen wahaki ki ඉතුරු වෙජ්ජියා රක්වතෙන් රසූලුල්ලාහ හදීස් හදීස් කුරානයේ රක්වතෙන් ඉතුරු වෙජ්ජා කුර්සයිද කුරාහේ ඒ කුර්සයිද අල්ලාහ් හිමනවානේ රක්වතෙක්ගේ ගොතුග ඒරුන් දෙරකෙන් නමාදකන් අල්ලාහ් එලියෝබි ෂයිතනනි කැමැති ෂයිතන හිසාමුනි කැමැති වෙගෙන් දියයි දැන් රක්වතෙන් උනි වෙජ්ජියා ඒ රක්වතෙන් උනි වෙජ්ජියා ඒ රක්වයි ෆුරිහම කුරාහේ ෆුරිහම කොෆදෙන් සජිදා කුරාෂේ ඒරුන් ඒ කුර්සයිද අල්ලාහ් සුබ්හානහු තාලා හිමනුවානේ සුන්නන් නමාදේ ගොතුග ಶೈತಾನ ನಿಕಮೆತಿ ವೆಗೆಂದಿಯೈ එම නමාදන් ඉතුරු වියස් උනි වියස් කුර්සයිද කුරංජි හේන කුර්සයිද කුරංජි හේන ඉමාම් මිහා ෆුරතම හඳාන් කොද්දී mihen wiye kursayda jahanjihe ne jahare de imam hanu jahafiya milla jaha kursayda tinda koi a tinda koi ena imam yan handan koddi mihene wi den imam yan suwal qur'an hem mihuna kihinetto den misalaka evvesmiyak nuguni tinda kwate ke mona hama furi hama reti kuri mona fiya eshakkui miha kursayda qur'an irra koi kofa ena amilla eshakkui miha ආයේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එද්දෝ මෙන්දුර නමාත් අසර් නමාත් මෙන්දුර නමාත් නුවත අසර් නමාත් රාවිය ශක් වේෆානි ඉදාල ෆන් මෙන්දුර නමාත් නුවත අසර් නමාත් ගිදර කොයි කුරවි කුරවා ෆේ කනේ ෆන් සලාන් දෙව්වා සලාන් දෙව්වා ෆතේ දෙව වඩාගෙන් එතා මිස්කි කෑරිගේ හොරි ලකුඩි ගණ්ඩේ කෑරිගේ හුට්ටි වඩාගෙන් එවකතු සුල් යදයින් කියා බේ කලේ zulyaden kiya be kale asabe kalunge tere genne zulyaden kiya be kale ekale fan evves miyagen echche ke dannawa kannu ken rasulullah sallallahu alaihi wasallam birum දැන් එච්චෙද්දන් නවාකන්නුවක් කියනවා සුල්යදයිනම් මි කියරුනි සුල්යදයින මි විදාලෝ අල්ලාහ් රසූලයි නමාද කුරුවීතෝය නූනි කලිෆානු ගස්තු එකන් කුරවීතෝය නෝ හඳ හඳම ෆුලුනේ තුනිතෝය නූනි නමාද කුරුවීතෝය මෙයන් මිසක අල්ලාහ් රසූලයි ඒ කුරවි කුරවි මාසාවේ කනේ නමාද මතින් කුරු කොල්ලෙවි කම ඒකත් තමයි දාන නමාද කුරවීතෝය නෝත කලිෆාන හඳම ෆුලු නැති වඩා ගතිතෝය දැන් දෙන්නේවි තිමන් කලියක ෆානු හඳම ෆුලෙව්වස් නුනතේ නමාද කුරව්වස් නුවේ බරාබරම කුරී දෙම්වස් ජුස්ලිය දැන හැම විදාල ජිදාල මන රසූලුල්ලාහ සම මිස්කිත වඩාගෙන සුවාල් කරේ අව කුරා උමර තේසුලිය දෙන විදාල එච්චිගේ තේ දුවා හකෙන් හේ තිම කලිෆාන දෙරකෙන් හෙජාම කරවුනේ දැන් අව කුරා උමර ආස්තන්නවනි ආ එක කලිෆාන දෙරකෙන් කරව වැෆති වඩාගති දැන් ඒ කලිෆාන අලුන් දෙරකෙන් කරවි කරවවා කුරසයිද කරවි desajida kursajida ge desajida ihaddo fenijja kujja ku esajida kurata mitam iskitu desajida kuranjena kursajida අන් නියතෙන් නුගතස් මස්චනේ කුරුසයිද ඒ දැන් එනාගේ හිතුගේ ඉන්නාන්ත මේ කුරුසයිද ඒ දෙරකොයි ආ ඒ දෙරකො තුගේ බදලු දෙරකොයි තුගේ බදලු আমি গতান নিয়াই ওয়া কি ফুরিহামা কুরামে নামাজ উনি বিবা ආ මිහාර මවමුම් වෙස අල්හම්දු කියන්ජේන ඉමාම් මිහාර අල්හම්දු කියන්ජේන මවමුම් වෙස කියන්ජේන හදීස් කමන ලා සලාත ලිමන් ලම් යක්රා බිෆාතිහතිල් කිතාබ් සූරතුල් ෆාතිහා නොකියාස් මියා කන්නවාද නොවේ නමාදක රුකුණෙත්තායි හොරියා බෙහුණා සිංහ නමාදක රුකුණෙන් ඒ සූරතුල් ෆාතිහා කියමු ඒ මවමුම් එක්කම ගාවියස් ඉමාම් එක්කම ගාවියස් දැන් මවමුම් කියානි කොන්තනෙක් ගතෝ මිහාර තී වරබ් බොඩ සුවාලෙන් හයිගතු ගති කුරි වරබ් බොඩ තෆ්සීලකක් දාන මේක මියදු ෆහු සුවාල් කමක හදාන විසුවාලේ කුඩ කොත් තෆ්සීලේ ගොතු ගදාන විසුවාල න අල්ලාහ් සුබ්හානහු තාලා කීතු කුර්ආන ක වහී කරවනි ඉසා කුරිඅල් කුර්ආනු ෆස්තමිඋ ලහු වඅන්සිතු ලඅල්ලකුම් තුර්හමු මී ආයි ඉල්මරින් ඉත්තිෆාක මියායි බාවාලේ ෆවනි නමාදුග කියවුමා බෙහෙ ගොතුන්කා අල්ලාහ් සුබ්හානහු තාලා මෙහෙකරවනි නමාදුග කියවේ හින්දු තියබෑ මීහුන් ඉසා කුරල් කුර්ආන් ෆස්තමිල් එක්හනුලා අහාෂේ වඅන්සිතු අදි හනුලා තිබේෂේ ලල්ලකුම් තුර්හමුන් ඒ තියබෑ මින රහමෙල් ලෙව්වේතෝය රහමෙල් ලෙව් මටක තියබෑ මීහුන් ඒකතකන්ත කුරා කනුලා ඩොහාරේ හනුලා තිබේෂේ මියල් මින් නමාදුග කියවුමා බෙහෙ ගොතුන් මියයි මිබාවාලෙමුන් එහෙම නමාදුග කියවාර මෙති හනුලා තිබේෂේ කනුලා අඩවහන් තිබේෂේ එම හුරිහා ඉල්මරින් ඉත්තිෆාක් ilmeri imamiha barak kiyawa namaz tahuge alhamdu surata fahu kiyawa surata surai surai kiyawun maumumunge bachchan hara adohan honnan je imam mihaya eku evves mihaku e surai kiyawa genwan engunas ne engunas මෙයාම සාක ඉමාම් මෙහා වයිලුලි කුල්ල මසතිලු මසමියක් කියවනි අල්හම්දු සූරත ෆහුවා ගින කුදින්නගේ බෑගේ සූරයි ඒ සූරෙන් ඉමාම් මෙහාගේ ෆහතුම් වරක් ගින මිහුන් කියාතම් ෆෙනේ වරක් ගින මිහුන් ඒ හරාං කම නමාදු හඳාම් බාට්ටත් හරාං කුරබ් වැෆවනි ඉමාම් මියාගේ ෆාතුවා කියවුම් අල්හම්දු සූරේ ෆියා ඒ මි අල්හම්දු සූරෙන් එබෙන් ખાસ කරවවා ෆහදීසක් එද්දුවක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම නමාද කරවම් ෆෙට්ටේ ෆෙට්ටේ යන කලිෆාන ගුරුවන් ඔලි වඩා ගත්තා ඔළුනි දෙක කලිෆාන එක්ගොතකක් කුරිය කන්නුදියා ඒ කලිෆාන සලාන් දෙවවා මාමුමුනා දිබන් එම්බරලාෆ ඒ කලිෆාන හදීස් කරවවනි ලල්ලකුම් තක්රවුන ඛල්ෆ ඉමාමිකුම් ෆහරග්ග කලේමෙන් ඉමාමුන් ඉමාමිහාගේ ෆහතුක කියවි කමුක වේදානේ අස්සාබේ කරන දන් ආදේහ ආරම කියවාවීම දෙන්න විහෙංගමක සබුන්න තිමකලේ ෆන ගුරුවන්ගේ ඔලේ වඩාගත් මාලි උනාසියුල් කුර්ආන් තිමකලේ ෆන ගුරුවන් මේ ඔලේ වඩාගත් කීවෙන්ගේ ෆහරග්ග දාන තිකන් දෙන් එබේ එබේ කලම් දෙන්න විහරම කියවාවීම කලේ ෆානුක ෆහතුක දෙන්න විහෙංගමක සබුන් තිමකලේ ෆන ගුරුවන්ගේ ඔලේ වඩාගත් ලා තෆාලු හදීස් ප්‍රකන් ලා තෆාලු ඉල්ලා බිෆාතිහතිල් කිතාබ තියබා මිහුම් අල්හම්දු සූරේ ෆියවා එහෙන් සූරතෙන් නොකියවාශ එහෙම මේ හදීසුන්ගේ හාස්සවේ අල්හම්දු සූරයි ඉමා මවමුමුන්න කියවිදාන ඉමා මිහාගේ ෆාතුන් ඉමා මිහා කියවා ඉරුවෙස් ඉමා මිහා කියවමුන් දා ඉරුවෙස් කියවිදාන එහෙන් නුනි ඉමා මිහා කියවමුන් දාර හර්මජේනි හානුලෑ තිබෙන් අඩවහ හැම එකනි කියවෙනි අල්හම්දු සූරෙන් එහෙන් සූරතෙන් ඉමා මිහාගේ ෆාතුක බාරක් කියවා නමාදුග කියවගෙන වන එයි මිසාලක ෆතිස් නමාද දැන් මගරු නමාද ඉෂා නමාද හුකුරු නමාද ඊදු නමාද මිකාල බාරක් කියවේ නමාද තහුග ඉමා මිහාගේ ෆහතුන් කියවේනි හැම එකනේ අල්හම්දු සූරයි එහෙන් සූරතෙන් නොකියවේනි අදි ඉමාම් මිහා මිසාලක අල්හම්දු සූරයි කියම ෆදෙන් සවාලකි අල්හම්දු සූරයි මාමුම් කියානි කොන් තාකුතෝ කොම් මකාමෙක් ගතෝ එදෙන් උෆෙදේ සවාලකි ඉමාම් මිහා අල්හම්දු සූරයි කියවා ෆදෙන් සූරයි ෆර්මා දෙමෙදුග වගුතු දින්කමක සාවිතෙන් නු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එදෙමෙදුග මාමුම් අල්හම්දු කියාන මින්වර වගුතු දින්කමක සාවිතෙන් නොවේ දැන් බයෙන් ඉමාමුන් දේ ඒ වස් දලීල කන නුලා අනේ බය ඉමාමුන් නොස් දේ වගුතේ එහෙන් වීම වගුතු දේ ඉමාමුන්ගේ ෆාතු ගනම රංගලි අල්හම්දු සූරේ නිමුනීම ඒ ඉන්න වගුතු කොළගේ තෙරේක කියව එකම වගුතු නුදේ ඉමාමෙන් නම ඉමාම් මිහා එකුග අල්හම්දු සූරේ කියවානි මවමුමුන් එකම කියවානි අනේ ඉමාම් මිහවර කුරිනාරාගත ඉමාම් මිහවර කුරි අරාගෙනවානි ඉමාමිහා ආය කියම කුරින් කියගෙන වාසා ඉල්ල මිහා අල්හම්දු අල්හම් එහිසාව ෆෙරිමා හරම අල්හම්දු ෆරාන් අල්හම් එහිසාව ෆෙරිමා හරම අල්හම්දු ෆරාන් ඒගොත ඉමාමිහා වර අබදොස් තංකොල දරුග හුන්නජේ ලාහ් දස්කෝ ඒ ඉමාමිහා වර කුරියරුම් එවස් හරකාතේ ගෙවස් කියෝමෙක් ගස් මුද්ද වෙගෙන නෝවේ ඉමාමිහා වර කුරියරාගෙන තියෙන එහෙම මා ඒ දෙමෙදුග වගුතුනු දෙ ඉමාමෙන් නම ඉමාමිහා එහුග කියවන් දෙම් මිසාලකම් මි ආදෙවුනි ෆහුන් ඉමාමිහා සූරක් කියවන් හොට්ට ආදෙවුනි මිහකා ena alhamd Allahu akbar kiyaf alhamd sura kiyawani ei imam hadi sura kiyavi kamuga vias ena alhamd sura kiyawani ei fahum midenne unu hadis ke machabbina ko aslu hagigata ki imam ha kiyawa e rohan wala tiben jena adwa evese check kiyegen nuan ekamaku mik fahum midenne unu hadis ke machabbina ko ena hamekani alhamd kiyena imam ha kiyawamun da iros e fahum adwe miha ආයේ දැන් තකොළ හාලි කොල්ලා හපුරේම කොල්ලා මකොළ හාලි ෆෙරිජ්ජියා දැන් හෙන්නු ෆෙරිජ්ජියා මෙයා මෙයා රුකුව ගවජ්ජා රුකුවක් දාන රුකුලි වෙජ්ජියා ජම්හූරුල් මරින්දකේ වඩා ගන්නවකතෝ ගිනයිල් මරින්දකේ වඩා ගන්නවකතෝ කරක් වෙල්ලි බේන රුකුලි වෙජ්ජියා රුකුනුලි වෙජ්ජා කනුලි බේන ඉමාමි හරුකුවක් දෙවුණු ෆාම් හැම යන්න ගොතන් සෆව්වදේ අල්ලාහ් තක්බීර් තහරීමා කියා ෆදානේ රුකුවන් හරම් බඳ ගන්නවා haram බඳගෙන වාන අල්හම්දුස් කියන අල්හම්දු කියන එන තෙදුවාන ඉමාම තෙදුවාන තෙදුවෙජ්ජ රක්වතන අල්හම්දු මිහාර ඉල්මරින් විදාලව ෆති ජුම්හූර් ඉල්මරින් මි මිහාර බයම් මස්සලතන් එබහූරි මිහෙන් තාරදුවා මස්සල බයම් මස්සල සිකුණ්ඩිය මිහෙන් කුඩකෝ සිකුණ්ඩිය සිකුණ්ඩික රිස්සාල බයම් මස්සලත ඒකෙතන මස්සලේ මිවස් මිහාර අල්හම්දු රුකුනේ රුකුණක වෙෆ එකමකු රුකූලි වෙජ්ජය බලිබේ රක්වයි මිතන් කොළගා මිකහල බයෙන් මසමියා බයෙන් ඉල්මරින් මිකහල මස්සල හිමනුවාහවනි නමක් කියාෆෙන්ද මිකහල මස්සල තක මසල කියන්නේ අල් මසායිලුල් ගරීබා දීරට්ට හිබයෙන් මසලත සිකුණ්ඩියම් මිහෙන් රීතිකොන් නොවිස්නේ මසල ඒකෙතන මස්සලේ මි නදුරු බුනුම් මකරුහා එකන් ෆුද්දුම් වාජි ෆුද්දුම් අනක අලකම අල්ලාහ් සුබ්හානහු තාලා තාරිෆ් කරවවාහවනි එකම කොනතුරු බුනුම් මකරුහා නිවස් මිකහල මස්සලේ අහම එකාරබයි මස්සරත මේ මීගේ මස්සරේ අල්හම්දුලිල්ලාහ් තෝ ගින දන්න බේකලුන් ජුම්හූර් ඉල්මර මිදාලවනි රුකූලි බෙජ්ජියා රක්වයි ලිබේන රුකූනු ලිබෙජ්ජ කරකොතන වෙන වරක් ගින මිස්කිත් මේ මිස්කිතුම් ෆෙන්න මන්සරෙන් ඒ හම බොඩති මීහුන් කන්තක් කුරා ගොයි හම ඉමාමියා සජිදා දාෆම් අල්ලාහ් කර කියා රුකුවක් ගොස්ස සමි අල්ලාහ් ලිමන් හමිදා කියා හදන්නේ දැන් ඒ රුකුවෙන් එන හිමනනි එනගේ මුනි නමාද් වස් බාතිල් එතනි නමාද් බාතිල් වෙගෙන නේ නාගී ගතුවා එනගේ මුනි නමාද් බාතිල් ඒගොත්තන් එහා දනිවා මේ සජිදත් දාෆහුන් ඇස්ස මුරිහා හරකාතෙන් එන අමිල්ලයක් කොල්ලා රකවෙනවා නේද ආ ඒගොත වාගේ කොගෙන්වා රුකු ලිවෙජ්ජා රකවෙන් ලිවෙන් රුකු ඉමාමිහා අන්න ගොතන් ඇස් ඉමාමිහා ඔයින් හාලතක දාංජේ නේ ඉමාමේ සජිදා ගොජ්ජේ අල්ලාහ් අක්බර් තක්බීරු තහරිමා කියන්ජේ ඒ තක්බීරු තහරිමයි නමාදු ගෙතරිය වදවේනි තක්බීරු තහරිමයි රුකුනෙන් නමාදු අල්ලාහ් අක්බර් කිය තක්බීරු තහරිමා කිය තක්බීරතුල් ඉහ්රාම් රස් කිය තක්බීරු තහරිමා රස් කිය eta haramban takbir e e diyo himmi kana haramban takbir e Allahu akbar kiya fa dan jene sajida ya imam ya sajida go ejji haramban nan ken sajida dan den ekama ko rakwaten era kan nuli be e rakwen enan uni e rakwaten nuli be na jene rakwate furi hama kurang රුකූලි වෙජ්ජිය ඉමාම් මෙහා එක්ක රුකූලි වෙජ්ජියා එහෙනම් ඒ රකවල් ලිබේනි والله تعالى اعلم وصلى الله وسلم وبارك على سيدنا محمد وعلى اله وصحبه اجمعين